තෙරුවන් සරණයි පින්වත්නි. තවත් වාසනාවන්ත ඇන්දෑ කාලයක් ගත කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ ආධ්‍යාත්මික ගමන තව තවත් දියුණු කරමින් ගත කරන ගත කරන්නට බලාපොරොත්තු වෙන ඇය කිහිපයක ආරම්භයයි මේ. අපේ ස්වාමින් වහන්සේ සපක් වෙලා ඉන්නවා ඉතින් දැන් ඉස්සෙල්ලම අපි බලමු අද දිනේට දාගෙන තියෙන දවසේ කාලසටහන මොකක්ද කියලා. 2:30ට අපි පටන් ගන්නවා ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහනකින්. දැනට ප්‍රශ්න විචිත ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා කියලා ආරංචි වුණා. ඒත් එකම තවත් කාට හරි වාචිකව ප්‍රශ්න නගන්න තියෙනවා නම් අත උස්සලා සංඥාවක් කරන්න. එතකොට අපිට තියෙනවා මයික්‍රොෆෝන් එකක් ඒක පිටත් කරන්න පුළුවන්. එතකොට ඕනෑම භාෂාවකින් either even in English if you have any questions then you can ask that. ඊට පස්සේ හතරට අපි තේ පානීය සඳහා විවේකයක් ගන්න. ඒ විවේකයෙන් පස්සේ 4:30ට අපේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් 5:30 වෙනකන් පවත්වනවා ඇති. ඒ කාලසටහන බොහොම සරල කාලසටහනක්. මේ කාලසටහනේ භාවනාව කිරීම පිළිබඳව හරි භාවනා කාලසටහනක් හරි පිටුම් කරලා නැහැ. ඒකට හේතුව මේ ඉන්න සෑම දෙනෙක්ම මෙතන වැඩමුළු බොහෝ ගානකට සම්බන්ධ වෙච්ච මේත්‍රි කළ වැඩමුළු බොහෝ ගානකට සම්බන්ධ වෙච්ච අනුපුරුදු යෝගාවචරයන් වන නිසා ඉංග්‍රීසියෙන් සීනියර් මෙඩිටේටර්ස් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒ අයට ඒකෙන් අදහස් කරන්නේ ඒ කට්ටිය සම්පූර්ණ වෙච්ච කට්ටිය කියලා. එහෙමනම් ඉන්දේට ප්‍රශ්න අඩු වෙනවා. නමුත් ඒ ඒ ඒ ගමනේ යම්කිසි ස්ථානයක ඉන්න ඇත්තන් විදියට ඒ අයට අපිට අපේ භාවනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේ පිළිස සෑහෙන දෙයක් බලාපොරොත්තු වෙනවා අපේ ස්වාමින් වහන්සේ නුදුරු අනාගතයේම පිටරට සංචාරයකට වැඩම කරනකොට මීත්‍රිකල ගිහින් ස්වාමීන් වහන්සේ නැතිව තනිව කෙරෙන සයිලන්ට් රිට්‍රීට් කියන ඒ කියන්නේ නිශ්ශබ්ද තමන් කරන භාවනාවන් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ ඇත්තන්ට අපේ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඒ වෙලාවට ගන්න බැහැ. ඒක මූලික પરමාර්ථයක් මේ වැඩමුළුව අද සංවිධානය කිරීමට. ඉතින් එහෙම කට්ටිය තමන්ගේ තියෙන මූලික ගැටලු සාගත තැන් ප්‍රශ්නවලට ගොනු කරන මේ පෙට්ටිය තියෙනවා. අපි දැන් සුළු මොහොතකින් ඒ ප්‍රශ්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ඒකේ කොටස් දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස පළවෙනි කොටස නූපන් අකුසල් නොඉපද වීම සතිය සහ යෝනිසෝ මනසිකාරයෙන් මෙය කළ හැක්කක්ද කියන ප්‍රශ්නය අප මුල්ම වාක්‍ය කියන්නේ පළවෙනි වාක්‍යය නූපන් අකුසල් නොඉපද වීම within inverted commas සතිය එකතු කිරීමේ ලකුණ දාලා තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් මෙය කළ හැක්කක්ද? මේ ප්‍රශ්නේ මූල ධර්ම වශයෙන් බලනකොට කියන්නේ පිට විරිය සංවරය කියලා. ඊගාවටම සති සංවරය ඉන්නේ. සති සංවරය ඉන්නේ නූපන්න කුසල නොයිපති වීමේ වීර්ය ඊගාවට උපන්න කුසල් ප්‍රහාණය කිරීමේ කටයුතු තමයි සති සංවරය ඉන්නේ. ඒ නිසා මෙතන සතිය සහ වීර්ය සහ සතිය අතර සම්බන්ධතාවයක් පෙන්වනවා. ඒකද සතර සම්‍යක් ප්‍රදන් වීර්යයේ පළවෙනිම ලකුණ. මේක වීර්යයක් තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් Tamanට වීරත්වයක් තියෙන්න ඕනේ. මේ ගාවට එන චිත්තක්ෂණය මට පිරිසුදුයි. ඒක මේ දැනට තියෙන කෙලෙස් වලින් ආකීර්ණ කරගන්න එපා. සංකීර්ණ කරගන්න එපා කියලා ඒ සඳහා සුදුසු පරිසරය සකස් කරගන්න එක සුදුසු කල්යාණ මිත්‍ර සකස් කරගන්න එක තමන්ගේ ආධ්‍යාත්මික සකස් කරගන්න එක වීර්යය වීර්යය කරගන්න. එහෙම නොවුනොත් තමන් කොච්චර දක්ෂ වුණත් ඉන්නේ ආකීර්ණ අපිරිසිදු පරිසරයක නම් ආශ්‍රය කරන්නේ නරක මිත්‍රයෝ නම් තමන්ගේ ආධ්‍යාත්මික බාහ්‍ය වස්තු පිරිසිදු නැත්නම් ඊගා චිත්තක්ෂණයට මේ දැනලා තියෙන කෙලස් ඇතුලෙන් ආසාදනය වෙන්න පුළුවන් පිටින් ආසාදනය වෙන්න පුළුවන් ඒ නිසා මූල ධර්මානුකූලව බලනකොට පේන්නේ මේකට විරිය සංවරය ඊට පස්සේ මේ පරිසරයේ තියෙද්දිත් අතීත කර්ම නිසා බැහි නිසා පෞෂත්ව ලක්ෂණ නිසා Tamande හිතට මනාපමනාව පහළ වෙනවා. අර බාහිරින් එන ප්‍රවාහය වීර්යයෙන් නැතර කරලා දුන්නාට පස්සේ අභ්‍යන්තර ප්‍රවාහයේ වැඩ කරන අභ්‍යන්තර චිත්ත විඥාන ස්රෝතේ වැඩ කරන කෙලෙස් දැක ගන්න තිනීද වැඩි. එහෙම නැතුව ඇතුළෙත් කෙලෙස් තියෙද්දී පිටිමුත් කෙලෙස් තියෙද්දී ඇතුළෙමුත් මතුවෙන කෙලෙස් තියෙද්දී දෙක කලවම් වෙලා තියෙනකොට අපිට කොයි එක නූපන්න කුසල් නොයිපද වීමද කොයි එක උපන්න කුසල් වලින් ප්‍රහාණය කිරීම කියලා අල්ලගන්න බෑ. ඒ නිසා වීර්යයට වැඩ සතියට වැඩ කරන්නම් වීර්යයෙන් දැනට ඇතුළට එන කට්ටිය ගේට්ටුව වහලා මොරොකොලි චෙක් චෙක් පොයින්ට් එකක් දාලා ඇතුළට එන්න දෙන්න ඕනේ. ඒකෝ තමයි සතියට හොඳට බලා ගන්න පුළුවන් දැනටමත් ගෙවෙදලා ඉන්න ඇතුල් නුවරට ඇවිල්ලා ඉන්න කෙලස් දැක ගැනීම හැකියාව. මේ විදිහට තමයි වීර්ය සතියට ආසන්න කාරණාවක් වෙලා සතිය කෘත්‍ය නිසින්ින්ද කරගෙන යන්න අලුතෙන් කෙලෙස් නොයීමට වීර්යයෙන් කරන අනුග්‍රහයක් විදිහට තමයි සාමාන්‍ය පසුකාලීන අටකතචාරින් වහන්සේලා මේක පෙන්නලා තියෙන්නේ. ඒ විදිහ මූල ධර්මයේම කිව්වට ක්‍රියාත්මක වෙනකොට ওই දෙක අතර ඉච්චර ලොකු පිරිසිදුකමක් දක්වන්න බෑ. කොයි එක අතීතින් ආපු එකද කොයි එකක් දැන් මේ පරිසරයෙන් ආපෙකද කියලා හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේක ආධුනිකයට ඉච්චර බලපාන ප්‍රශ්නකුත් නෙවෙයි. ආධුනිකයට මේක සිදුවෙන යාන්ත්‍රණය පේන්නේ නැහැ. මේක බලන්නේ භාවනා කරලා ඊට පස්සේ මූල ධර්ම ඉදිරිපත් කිරීම පිළිබඳව ගොනු කරනකොට නැත්නම් secondary data analysis වල තමයි මේක අහුවෙන්නේ. වීර්ය තමයි අලුතෙන් අකුසල් නොයීමට කටයුතු කරන්නේ. සතිය එවැනි ආරක්ෂාවක් යටතේ දැනට ගෙවැදිලා ඉන්න එහෙම නැත්නම් දැනටමත් ආසාදෙන වෙලා තියෙන කෙලෙස් මොනවද කියලා අනුගමනය කටයුතු කරනවා. එම ප්‍රශ්නේම දෙවෙනි කොටස එම ප්‍රශ්නේම දෙවෙනි කොටස ස්වාමීන් වහන්ස උපන් අකුසල් දුරු කිරීම සතියෙන් නිවර්ණ දැකීමෙන් පමණක් මෙය සිදු වෙයිද? එරුවන් සිදු වෙයි. සිදු වෙයිද? සිදු වෙයිද? නෑ අකුසල් මේකේ නීවරණ පිළිපිලිය කියන පරිඋත්ථාන කෙලස් පිළිබඳව බලනවා නම් මේ ප්‍රකාශය හරියි. නමුත් අකුසල භූමි තුනක් තියෙනවා. විචිකම කෙලස්, පරිඋත්ථාන කෙලස්, සානුසය කෙලස් කියලා. එතකොට නූපල අකුසල උපන් අකුසල ප්‍රහාණය කිරීමේදී විචිකම කෙලස් නතර වෙලා කියන්නේ අපි කාය වාක් සංවරයක් ඇති කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඒ පැත්තේ ගොඩක් දෝරි ගලනවා. අපි ඒක හිත කරලා තියාගන්න ඕනේ. එතකොට සමාධියක් වෙනකන් නීවරණ වල තද බලපෑමක් තියෙනවා. ඒ නිසා හිතට කිසිම විශ්වාසයක් නැහැ, වික්ෂිප්ත භාව තියෙනවා. එතකොටත් Tamanට මේ ඇති දේ ඇති හැටි දැක ගන්න බෑ. අන්ධ කරනෝ අච්චක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා මේ තියෙන දේ කවුරුත් මට දීපේකක්ද මං අතින් වෙච්ච දෙයක්ද අචීරක කාරණද හිතාමතා කරපු දේවල්ද කියලා කලකොලයක් තියෙනවා යම් වෙලාවක සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් ආපු වෙලාවක ඒ කෙනාට තේරෙනවා නම් මගේ දැන් අරිවුත්ථානේ වෙච්ච කෙලෙස් නතර වෙලා එහෙම නැත්නම් මගේ හිත විමුක්තයි අරමුණේ හිතලා තියෙන්නේ ඒ වුණත් ටික වේලාවක් ඉන්නකොට මේ පරියන්කේ පාවෙනවා. නැගිටලා යන්න හිතෙනවා. අහවල් කියලා කාරණාවක් නැහැ. අනිත් වගේ මේ අනුසය වෙලා තියෙන නිදිගත් කෙලෙස් වල ස්වභාව මේ ප්‍රශ්න කරුට අහුවෙලා නැහැ. ඒ නිසා අරිඋත්තරන කෙලෙස් ගැන කියනවනම් සමාධියක් එනකොට සතියමත් සති සතිය පැත්තේ මානුකුත්තිය නිමයි. අනුසය කෙලෙස් තාම තියෙනවා. අන්නේ අනුසය කියලා දැනගන්න එක පරියන්කයකින් එක බණකින් එක ධර්ම සාකච්ඡාවකින් බෑ. ගොඩාක් කල් හිත පිරිසුදු කරලා එහෙම තියන්න ඕනේ. ඒක තිබ්බාම ආදියට මේ මයික්‍රෝබලය බයොලොජි වල කල්චර් කල්චර් එකක් තිබ්බට පස්සේ ඒ කල්චර් එකට ජර්ම් එකක් අල්ලගෙන වැවිලා එන්න කාලයක් යනවා. එතකොට මේ පිරිසුදු මේ ඒ කල්චර් එක තියලා තියන්න ඕනේ බලන්න. එතකොට තමයි අපට තේරෙන්නේ මේ ගොඩක් කල් යනකොට ඇතුලෙන් හට ගන්න දේවල්ද පිටින් එන දේවල්ද කියලා ඇත්තට අනුශය කියන එක නම් පිටින් එන එකක් නෙවෙයිනේ. ඇතුලෙන්ම හට ගන්න දෙයක්. ඒක ලේසිකින් අල්ලන්න බෑ. ඒක මේ අපිට සැලසුම් කරලා අල්ලන්නත් බෑ. අපිට පුළුවන් වෙන්නේ సంతානෙ පුළුවන් තරම් පිසිදුව කියලා බොහෝ කල් තියන්න. තියෙන කොටත් අපිට දෙනවා මේ අරයක් කරපු දෙයක් නිසා මෙයා කරපු දෙයක් නිසා කියලා අපි බොහෝ විට ආත්ම සංඥාවේ යුක්තව පුද්ගලාභිරෝපණය කරනවා. ඒ නැත්නම් හේතු වෙනවා. කවදාකවත් හිතන්නේ මේ හිත ඇතුළෙන්ම මතුවෙච්ච එකක් කියලා. හිත ඇතුළෙන් මතුවෙන්න අරවා හේතු වෙනවා. ඒකට බොහොම ඉවසිල්ලෙන් ගොඩක් කල් ඉන්න ඕනේ මේ අනුසය කියලා සල්ලගන්න. ඉතින් ඒකට වීතිකම කෙලස් පරිඋත්ථාන කෙලස් කියනවා මේ හිර කරලා තියෙනවා. ඒ විචල්්‍ය සාධක හිර කරලා තියෙනවා. එතකොට තමයි අනුසය කෙලස් දැනගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමින් වහන්ස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන දුර්වල වෙනවාය යෝගා වචනයකට දැනගන්නට ලැබෙන්නේ කෙසේද පළවෙනි කොටසේක දෙවෙනි කොටස එය භාවනාවෙන් පමණක් සිදුවන්නක්ද පළවෙනි කොටසට ටිකක් සම්බන්ධයි මට මතක විදියට අපි ගිය පාර සාකච්ඡා කරපු සර්වදේශනා මුල් කරගත්ත සූත්‍රය ඒකෙන් ඉඟියක් ගන්න පුළුවන් සර්වචනාංශයේ අනිමිත් වර්ගයේ සූත්‍ර කීපයකින් මතක් කරලා තියෙනවා පළවෙනි සූත්‍රයේ තියෙන තියෙන සනිමිත්තා වික්කවේ උපජ්ජේ පාපක කුසල ධම්මනෝ අනිමිත්තා තස්මින් යේව නිමිත්තේ නිමිත්තේ නිරෝධාය පස්ස කෙලෙසන් නිරුද්ධති කිය. හැම කෙලෙසයක්ම මතුවෙන්නේ නිමිත්තක් සහිතව, හැම කෙලෙසයක් මතුවෙන්නේ අරමුණක් සහිතව, හැම කෙලෙසයක් මතුවෙන්නේ වේදනාවක් සහිතව, හැම කෙලෙසයක් මතුවෙන්නේ සංඥාවක් එකට අදාළ ලේබල් එකක් අහගෙන, හැම කෙලෙසයක් මතුවෙන්නේ අපි අවශ්‍යගෙන. ඉතින් යම් කිසි වෙලාවකට යෝගාවචරයට අරමුණේ අරමුණු කරන්න පුළුවන් ගතිය ගෙවෙනවයි කියලා හිතනවනම් නිමිත්තේ නිමිත්ත කරන්න පුළුවන් ගතිය ගෙවිගෙන යනවනම් ඒකේ තියෙන ශාප දුක් වේදනා අඩු වෙගෙන යනවනම් ඒක වෙන දෙයක් එක්ක අඳුර ගන්න පුළුවන් ගැතිය බැරි වෙලා ඔක්කොම බොඳ වෙලා යනවනම් මේක පෙරේ ක්‍රියා කරන්න ඕනේ නැත්නම් මේක කෙරේ තමගේ ප්‍රතික්‍රියා අඩු වෙගෙන යනවනම් ඒ කියන්නේ භාවනාව පෞද්ගලික ලක්ෂණ කිවි කිවි යනවනම් සක්කාය දිට්ඨිය ගෙවෙනවා විචිකිච්ඡාව ගෙවෙනවා සීලබ්බදෝරාස ගෙවෙනවා අරමුණක් හෝ නිමිත්තක් හෝ සංඥා වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් තියෙන තාක්කල් තුනම තියෙනවා. ඒක ගෙවිගෙන යනවා කියන කෙනා ඔය තුනම ගෙවෙනවා. ඒ වගේ අපිට සාමාන්‍ය ඉංගියක් රූපකයක් ගන්න පුළුවන්. එහෙම නැතුව මේ යක් වේලවනකොට යකා යනකොට කිරියත්තක් කරාගෙන යනවනේ. තුන් නඩේ ඌතියන යනවනේ. එහෙම ධක්කාය දිට්ඨිය කිරියත්තක් කඩාන යන්නේ නැහැ. තුන්නඩේ ඌ තියාගෙන යන්නේ නැහැ. Tamanda අරමුණු කරලා ටික වෙලාවකින් අරමුණ නැතිලා යනවා. නිමිත්තක් කරනකොට දැන් කෙනෙක් එක තරහක් තියෙනවා කියලා හිතමු. තරහ තියෙන ටිකක් කළා අනු වෙනවා. ඒක නෑ ඒක ඉවරයි. ඉතින් තරහ ආවා. යා. එතන තව කෙනෙක් පිළිබඳ මනාපයක් ඇති වෙලා තියෙනවා. ටික වෙලාවක් කරන දෙනා ඒ තීරමක් නැති වැඩක් හිතේ. හිතින්ද මේස ගන්න නැහැ ගිය වෙලා යනවා. ඒ වගේම කෙනෙක් අඳුනා ගන්නවා මෙයා හොඳ කෙනා මෙයා නරක කෙනා කියලා. ඒ අඳුනා ගන්න දාපු ලේබල් එක තේරෙනවා. ඒ වෙලාවට ඒක ඇත්ත වුණාට ඊගාව චිත්තක්ෂණේ ඊගාව සංසිද්ධියේ ඒක බොරු. අන්නේ විදිහට මේ මිනිස්සු සිද්ධි මෙවලදී පුරුද්දට ඒ විදිහට අපි නිමිති ගන්නවා නම් කරනවා වින්දන කියනවා ඒ පොඩ්ඩකින් බඳ වෙලා. ඒ කියන්නේ සක්කාය පිටියක්වත් විචිකිච්ඡාවක්වත් සීලපද පරාමාසයක්වත් නැහැ. තියෙනවා ඒක වතුරේ ඇඳ වතුරේ ඇඳ බීරක් වගේ. ආන්නේක තියෙනවා නම් සාමාන්‍ය යෝගාචර චපලෙක් නෝන්ජලෙක් චක්කමක් නැති කෙනෙක් කියලා තමයි ලෝකයා බලන්නේ. මොනක් දෙයක්වත් වග වෙන්නේ නැහැ. මොනම දෙයකටවත් අල්ලගත්ත ස්ටෑන්ඩ් එකේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ යෝගාචරය ගණන් ගන්න නැහැ. එයා දන්නවා මේ අවස්ථාව හැටියට ඒක වෙන්න ඕනේ. ඉස්සෙල්නම් පෞරුෂත්වයේ රකින්න ඕව අරසා කරා. ඉස්සෙල්නම් මේ ආරයක් හැඩයක් මම කියන්නේ අහවලා කියලා පෙන්වන්න ඕනකමක් තිබුණා. දැන් ඒක රකින්න බෑ රකින්න බෑ රකින්න ඕනකමකුත් වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා බාහිර ඉන්න කට්ටියත් එක්කත් ඍතු ගුණයත් එක්කත් ආහාරත් එක්කත් සීනාසනයත් එක්කත් අර තිබුණු බැඳීම් එහෙම නැත්නම් ඒව නඩත්තු කරන තියෙන මේ වගකීම් නිකම් හැරිලා කොහොම හරි මේ සිටිසන්ෂිප් එක නැති වෙනවා. පුරවැසි භාවය නැති වෙන පටන් ගන්නවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී පළවන පියවර ලෙස දක්න වම වශයෙන් සක්මණේ ඉදිරියට හා පසුපසට එමි. දකුණු පාය ලෙස බිම තැබීමේදී පායේ විලුඹ පළමුවෙන් පසුව පායගිලි බිම පතිත වේ. එහිදී තද ගතිය විලුම් විලුඹ තත් සිනිදු ස්වභාවයන් ඇඟිලි පිළිබඳ ඇඟිලි වලට දැනේ. වම් පාය තියා තබන විට වම් පාදයේ විලුඹ පළමුවන් වැදී පා ඇඟිලි පසුව බිම පතිත වේ. මේ අවසන් වේමේදී දකුණු පාදයේ වම් පාදයට වඩා බරගතියකින්ද වම් පාදයේ සැහැල්ලු බවකින්ද දැනේ. වැලි පොළවේ වදින පාදයට දැනෙන්නේ සියුම් ස්වභාවයෙනි. ඒ හැම විටම දකුණු පාදය වම් පාදයට වඩා තද ගතිය දැනේ. සමහර අවස්ථාවලදී දකුණ සහ වම වශයෙන් පියවර මාරු වීමේදී පියවරින් පියවර වෙනස්ය. එනම් සමහර විට දකුණු පාදයේ ඇලයට යන අවස්ථාවන්ද හඳුනා ගතිමි. වම් පාදය බොහෝ විට දැනුනේ සැහැල්ලු ස්වභාවයක්මය ස්වභාවයකින්මය. දෙවන පියවරේදී ඔසවනවා තබනවා ලෙස දකුණු වම වෙනුවට සටහන් තබා ගතිමි. ඒ අවස්ථාවේදී බිම තබන පාදය පා නැගිලි බිම වදින විට වම් පාදයේ ඉදිරියට ගන්නා විට බිම පතිත වූ පාදය ඇඟිලි වලින් පොළවට තදවීමත් පාදයට දැනුනි. දෙපා මාරුවන විට ඒ අවස්ථාවේ සමහර විට විලුඹ තදින් පතිත වන විට පතිත වෙන බිම වැලි පොළවේ උණුසුම් බව සිසිල් බව ආදවලට දැනුනි. මා වැඩිපුරම කලේ මේ පියවරවල් දෙක පමණි. එහි අඩුපාඩු ඇත. එය කරුණාවෙන් පෙන්වා දෙන මේ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට අහුම්කම් දෙනකොට නම් අඩුපාඩුවක් පේන්නේ නැහැ. තමන්ට තබන තමන පියවරේ සුවිශේෂ ලක්ෂණ පේනවා මේ දින කෙනා නොකිය කියනවා අඩුපාඩු තියෙනවා ඒ කියන්නේ සැකයක් තියෙනවා තාම තියෙනවා මේක හරිද වැරදි කියලා ඒක ඒකට සාකි පෙන්නලත් නැහැ ඒ මට ඒක අමාරු ඉස්මතු කරන්න ඒ නිසා ලියන කෙනාට හිතෙන ඇන්ටිසිපේට් කරන අඩුපාඩු මොකක්ද කියලා හින්ට් එකක් දෙනවා නම් මට ඒකෙන් ක්ලූ එකක් ගන්න මේ පේන දේවල් ඕනනම් ඉතින් ඔය ඔය වගේ භාවනා කරනකොට මේ සවිස්තර පේනවනම් ඒක හොඳ එල්ල වෙච්ච වෙලාවක්. ඒකට මේ මේ උගුරයට හැංගිලා තියෙන එක නොකියවිච්ච දේ අඩුපාඩු මොකක් කියලා හිතාන ලිව්වද කියලා මට ගෙස් කරන්න අමාරුයි. හැබැයි ඒක කිව්වොත් නම් මෙතන මේ ප්‍රශ්නට උත්තර තියෙනවා. දැන් නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස එක ඔබ වහන්සේ දේශනා කළා ප්‍රපංච නොකල යුතු තැන්හිදී ප්‍රශ්න ඇසීම නුසුදුසු බව එවිට යම් ගැටලුවකදී ප්‍රපංච නොකල යුතු තැනක් බව දැනගන්නේ කෙසේද එවැනි ප්‍රශ්නය නැත්නම් පළවෙනි ප්‍රශ්නට උත්තර දීලා ඉන්නවද දෙකට යන්න ඕක අපි අරගමු ඒ කියන්නේ ප්‍රපංච නොකලියන ප්‍රපංච කරන්න එපා කියලා කියන්නේ තමන්ගේ හිත පුළුවන් තරම් දොඩමළු වෙන්න දෙන්න එපා. අතුලත කතාවට පොර දාන්න එපා. නමුත් සමහර විටක මෙතන ඉන්න පිරිස් භාවනා කරපු අය අපිට යම් මාතෘකාවක් මතු කර ගන්න ඕනේ අපි ඔක්කොටම අලුත් විවරයක් අලුත් දොරටුවක් විවෘත කරන්න. එතකොට බුදුජාන විශ්වවිද්‍යාලේ වැඩ ඉන්න කාලේ ඒ සාරිපුත්‍ර ආදී මහා ස්වාමීන් වහන්සේලා හොඳට ශිෂ්‍ය පිරිස සකස් කරගෙන කාලෙන් කාලයකට සරුවචනංශේ වන්දනා කරන්න යනවා. යා මේ ශිෂ්‍යෝ පළවෙනිදාට සරුවචනංශය දකින්න ඉතුරු හරි ගෞරව සම්ප්‍රයුක්ත බයක් තියෙනවා. ඇත්ත. ඒක එහෙම තියෙනවා. ඉතින් ගිහිල්ලා අර පළවෙනිදාට බුදුන් දැකපුවාම තක්කුමුක් වෙලා ඉන්න වෙලාවේදී සාරිපුත්තු සාංශේ ප්‍රපංචයක් නගනවා. ප්‍රශ්නයක් අහනවා. ඒ අනේ සාරිපුත්තු මහන්සියට ප්‍රශ්නක් තියෙන නිසා නෙවෙයි. මේ පිරිසට සරුවචනංශේ ලව්වා මෙන්න මේ පැත්තට උපදෙස් දුන්නොත් හොඳයි කියලා හිතනොත් ඒ ස්වාමීන් වහන්සේ අහසන ප්‍රශ්නයත් මේ අතර විවේචනය ලක් කරනවා ප්‍රපංච නොකළේ තරක ප්‍රපංච කරනවා ඒක තනි කරම අර කෝල පිළිසෙපසේ මෙදෙක් වෙනුවෙන් කරුණාවේ මෛත්‍රියෙන් කරන්නේ ඒක නිසා මේ ප්‍රශ්න කරු ප්‍රශ්න නගන්නේ මම කොහොමද දන්නේ මේක අහන්න ඕන එකක්ද නැද්ද කියලා ඉතින් අහන්න ඕන එකක්ද නැද්ද කියනර පුංචි පුංචිත් නෑ සර්වචනාංශේ පොට්ටපාද සූත්‍රයේ වෙන්න ඕනේ මං හිතන්නේ ඒක මං ගත්ත අදහස Taman ඉන්නේ ප්‍රතිපදාවේද කියලා පරීක්ෂා කරලා බලන්න කියනවා. ඉන්නේ මේ ක්‍රමයකට ආපු භාවනා පිටකද එහෙම තමයි මේ මේ තීත මේ තීත්‍ය අහම්බයක්ද නැත්නම් Tamanගේ ඉදුරංගෙන් පාලනයෙන් තොරව බයලජ්ජාවෙන් තොරව සීලකින් තොරව අන්දමන්ද වෙච්ච වෙලාවක් නැත්නම් මේ මේ මේ කියන ප්‍රශ්න මේ තීත්‍ය ඇති උනේ සක්මනකෝ පටියංකෝ භාවනා මනසකාරයකද මේ කරන වෙලාව වෙනකොට තමන්ගේ කෙලෙස් අඩු වෙමින් පවතිනවනම් ප්‍රශ්න කරන්න යන්න එපා. ඒකට එහෙමම යන්න ආරින්න. ඒකට මේක තල්ලු වෙලා යන්නෙම තවාගේ කෙලෙස් තියෙන තැනකට. ප්‍රතිපදාව ඉදිරියට. ඒ වගේ වෙලාවල ප්‍රශ්න අස්සවන්නේ මායя විසින් අර වේගය කඩන. අර අර ගැම්ම කඩන. අර තියෙන එල්ලේ කඩන. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ බොහොම දක්ෂව පෙන්වුනට අර ලස්සනට හැදීගෙන ගිය ට්‍රෙන්ඩ් එක කඩන. අන්න එහෙම වෙලාවල් වල ප්‍රශ්න කරන්න ගියොත් බුද්ධ ජානස කියනවා ඔබ ප්‍රශ්න සීමාව ඉක්මවලා තියෙනවා. ප්‍රශ්න කිරීම පරෝධිනයක් ලැබෙන්නේ ප්‍රශ්න ඇසීමම Taman ගැර තිබුණ එකලස ගුණව කඩලා හැබැයි සමහර චරිතවල ඇති. ඒ දුඥානස වැඩ ඉන කාලෙම හිටිය රහතන් වහන්සේ නමක් රේවත කියලා ඒ ස්වාමීන් වහන්සේට ඔයගේ ගතියක් තියෙනවා කාංකා රේවත කියලා කියන්නේ සැක කරන රේවත මේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ මුංගට මාළුවක් වළඳලා එළියේ යන බඩ එළිය. ඊට පස්සේ මුංගටයක් පැලවෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කප්පියම් කරන්නේ නැතුව මුංගට වරඳුවා ඒකේ ඇටයක් පැලුණා කියලා ඉතින් සැකයි. මේ තඹපු මුංගට. පසුබුදු ඥානසලකට ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ මට ආපත්‍ය සිද්ධ වුණා. මේ අපිට කියලා තියෙන්නේ කප්පියම් කරන්න දාමු දේවල් මම වැළඳුවේ දැම්බිච්ච එක. නමුත් මේක ඇතුලේ ජක් ඇටයක් තිබිලා. පැලවිලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ වගේ තැන්වලදී අනවශ්‍ය ප්‍රශ්න කරන්න එපා. අනවශ්‍ය මේ කුකුස් කරන්න එපා, කංකා කරන්න එපා. ඒ වගේ මුං ඇට හොද්දෝ ඉන්නවා. ඉඳලා ඉట్లా ඉන්න එකේ මොන තාලෙකවත් හදන්න බැරි. යොමුම අමතක කරන්න කයින් එකයි තියෙන ඔක්කොම හදන්න පුළුවන් අපිට. අපි සාමාන්‍යයෙන් 90ක් 95 පෙන්නට පස්සේ ඕකේ කරනවා. 105ක් සංක්‍රීය අයිටම්ස් ප්‍රශ්න කරන්න දෙන්නේ නැහැ. 100 100ක් යන කට්ටිය තමයි ප්‍රශ්න කරන්නේ. ඉතින් එතකොට එයා දන්නේ නැත්නම් සීමාව. මෙතෙන් යනකම් දැන් මං හිතපු තැනේ හැටි ගන්න දැන් හොඳ නම් ඉස්සරහට තව ප්‍රෝග්‍රස් එක තියෙනවා දන්නවනම් ඕක ප්‍රශ්න අහලා කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ වෙයි කියලා අපරාධයක්වත් දඬුවමක්වත් නෙවෙයි. නමුත් මතක තියාගන්න මේ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න තුො යන්නේ එකයි දැනගන්න. ඒක කවුරුත් කියලා දෙන්න බෑනේ. Taman sensor එකක් තියෙනවා මම ඉන්න ප්‍රතිපදාවේ. කෙලෙස් අඩුවෙමින් යන්නේ. ඒ වෙලාවදී යන්නේ කොහොල්ම එමීට වැඩිගෙන. ස්මාර්ට් වෙන්න හදලා ප්‍රශ්න අහන්නයි අනම්මනම් ගිහලා අචන දොඩමළු කරගත්තොත් අර ට්‍රෙන්ඩ් එක කැඩලා. අන්නේ කැඩෙන්න දෙන්නේ නැතුව බුදියනින කොටියට බුදියෙන්න ඇරලා විසිනින් දෙක වැඩෙන්න දෙන්න තමන්ම තමන් අනුග්‍රහ කරන්න ඕන මම ඉන්නේ ප්‍රතිපදාවේ. මේක එමීට ගෙවිගෙන යනවා ස්මාර්ට් වෙන්න බෑ ඔහොම යන්න අරින්නේ කියලා මේ ඉදිරියට ගෙනියනවා කියන එක අකිරියෙන් සහයෝගය දක්වනවා. ඒක ගොඩාක් වෙලාවට හේතුව මේ උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංශයේදී කියලා තියෙනවා මේ දෙපැත්ත සංසන්දනය කරන්න බණ්ඩයි මම මේ හදන්නේ සාධාරණ නියමව කතා කරන්න හදන්නේ කියලා පණිනව නමුත් දන්නේ මේ විචිකිච්ඡා කියන මේ නීවරණය වැඩ කරන්නේ කියලා. ඒක ධම්ම විචේ නෙවෙයි. ඒක මීමන්සා නෝනක් නෙවෙයි. ඒක යෝන්සමස් කාර්යයක්. මේ Taman අවසන්න මාර්යා දෙන ලණුවක් කාලා. ඒ වෙලාවේ කන්න නැතුව ඉන්න එකයි කෑවත් දොඩමළු වෙන්නේ නැතුව වචනේ වීතික්‍රමණය කරන්නේ නැතුව වචනෙට නගන්නේ නැතුව එහෙම තියාගෙන ඉන්න පුළුවන් නම් හතන් කති භාවයට යන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව ඒක තමයි තේරෙනවා අපි මේ ක්‍රියා කිරීම හරහා එහෙම නැත්නම් වචනෙන් කියන ප්‍රපංචකරණය හරහා තේරෙන අකුසලයක් නැහැ නමුත් මායя අපිව වාලුම් බාටපත් කරගන්න අපිව ඉන්ස්ට්‍රුමන්ට් බාටපත් කරගන්න ආනේකදී මේ කාගේ න්‍යායපත්‍රික මේ වැඩ කරන්නේ කියලා දන්නේ නැත්නම් කියන්න මාර්ගික ප්‍රපංචයක්ද නැද්ද දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස සක්මණේදී සක්මණ යෙදෙන බවක් දැනෙනවා සිතවිලි වටපිටාවක් දැනෙනවා එතනදී බොහෝ සිතවිලි පැමිණ ඒ සිතවිලි ඔස්සේ සිත ගියත් සක්මණ යෙදෙන බව දන්නා නම් සාමාන්‍ය ගමනක් යන විටත් මෙලෙසම සිදුවෙනවා නේද? ඒ දෙකේ වෙනසක් නැහැ නේද? අන්තිම වාක්‍ය අන්තිම වාක්‍ය එහිදී එතනදී එතනදී බොහෝ සිතුවිලි පැමිණ ඒ සිතුවිලි ඔස්සේ සිත ගියා සම්පන්න යෙදෙන බව දන්නවා නම් සාමාන්‍ය ගමනක් යන විටත් මෙලෙසම සිදුවෙනවා නේද? ඒ දෙකේ වෙනසක් නැහැ නේද? මේක තමයි මම ඉස්සෙල්ල එක්ක නැගුවත් මතු කරන්න ඇතුනේ මේ ප්‍රශ්න කරු මේ දෙක වෙන් කරලා අහකට කියන්න කැමතියි. මේ දෙකේ වෙනසක් නැහැ කියලා දැන් ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ දෙක සභාවට හෙලි කරන්න කැමතියි Tamange වචන. මේක හෙලි කරලා තියෙනවා අත ලියපෙකින්. නැවතත් කැමතිද සාකච්ඡාවක නාමයෙන් මේ දෙකේ වෙනසක් නැහැ නේද කියලා පෙන්වන දෙක මොකක්ද කියලා කියන්නේ. ප්‍රශ්න කරුගෙන් මම අහන්නේ මම දැන් කවුද කියන්නේ. ඒකටම තමයි මම ඉස්සෙල්ලා ප්‍රශ්න ප්‍රශ්න කරේ මේ සක්මන් කරනකොට විස්තර කියනකොට මොකක්ද ප්‍රශ්නේ කියලා. එතනත් එළියුනේ නෑ. සමහරවිට විලෙසින් පෞද්ගලිකව එන්නේ ඒක තමයි යනවාද යන බව එළෙන බව දන්නවා දැන් ඒ වගේ අපි ගමනක් යනකොට නම් අපි ගමන යනවා තමයි ඇවිදින බව දන්නවා ඒක දුරතර අභ්‍යන්තර ශාන්ත භාවයක් තියෙනවා නමුත් ඒ ගමනේදී කරන්න අර ඒවත් තේරෙනවා ඒකයි මම කොහොමද මේ දෙක අතර වෙනසක් වෙනවද නැත්නම් කියන්නේ සක්මණ සක්මණ සඳහාම අංග සම්පූර්ණ කරනවා. තව වෙලාවක හිතවිලි වෙද්දී සක්මණ කෙරෙනවා නම් සක්මණ ඉන්න බව දානවා. ඒක එක තත්ත්වයක්. ඒකට සාපේක්ෂ අනිත් තත්ත්වෙ මම අහන්නේ. ඒක මම කියවන සාමාන්‍ය ගමනක යන තත්ත්වය ගැන කොහොමද කියන්නේ? මට මටත් දැනගන්න ඕනේ දැන් මේ දෙකේ වෙනසක් නැහැ නේද කියලා හරියට තියෙනවනේ දෙක මොකක්ද කියන නැවත අර්ථකථනයක් මම මේ ඉල්ලන්නේ ඒක කියන්නේ දැන් මම සාමාන්‍ය සම්මතය දෙනවා ඒ කියන්නේ පුත අර ඩීටේල් යන්නේ නැතුව ඒ කියන්නේ සක්මන සඳහා සක්මන් කරන හොඳට සක්මන තේරෙන වෙලාවක් දැනෙනවා. තව වෙලාවක් දැනෙනවා සක්මන් කරනවා සක්මන් කරන බව දන්නවා. සම්පක් කරන බව නම් දන්නවා. සද්දත් දැනෙනවා, වේදනක් දැනෙනවා, හිතවිලිත් එනවා. මේ දෙක අතර වෙන සද්ද මේ කතා කරන්නේ. ඒ වගේ ඇවිදින කොටත් ඒ වගේ තියෙනවා. සක්මන වෙනවා, සිද්ධ වෙනවා. ඒ වගේ ඒ ඒකයි ආහාර ගමනකදී ඒකම වෙනවා නේද? සාහිත්‍ය දන්නවා. යනකොට කරන්න ඕන දේවල් හරියම ඒකත් දන්නවා නමුත් වෙන සත්‍යයක් වගේ නේද කියන්නේ. ඔය කියන ඔය කියන දෙකට තව එකක් දාන්න ඉස්සලා එක්කෙනෙක් කියලා දුන්න සක්මන් කරනකොට හොඳටම සක්මනේ වම දකුණ ස්ථද වෙන කම්පන චංචල දැනෙනවා. දැන් තුනක් තියෙනවා. සක්මන යනකොට හරියටම සක්මනේ පෞද්ගලික කියන දාන්න. තව එකක් තියෙනවා සක්මන් කරනවා දාන්න. හැබැයි හිතවිලි වේදනා සද්ද තියෙනවා කියලා මේක ටික ආචාර වෙලක් දාන්න. ඊට පස්සේ දිනදා වැඩ කරනකොට ඇවිදිනවා අර වගේ දෙක තුනම තියෙනවා. ඒතකොට දැන් දෙකක් නෙවෙයි තුනක් තත්ත්ව අපි ගණ්ඩායි මම මේ මේ සාකච්ඡාවක් ඉදිරියට ගෙනිච්චේ. ඒතකොට ඉස්සලා අපි ප්‍රශ්නයක් අත ඇරියා. හොඳට ඇවිදිනකොට මම ඔතවනවා, තබනවා නැත්නම් තදවීම, තෙරපීම්, කම්පන හොඳට දැනෙනවා. ඒතකොට ප්‍රශ්නක් තියෙනවා කිය කිව්ව ප්‍රශ්නේ මොකක්ද කිව්වේ නැහැ. දැන් මෙතන කියලා කියනවා සක්මන් කරනකොට ඇවිදින බවක් දන්නවා. හැබැයි සද්ද වේදනා හිතවිලිත් ඇතුළට රිංගනවා. අක්ෂර ඒකයි එදින්දා ජීවිතය අපේ දිනවලත් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ තුන තුනක් කියන එක පෙන්වන තමයි විඥානය අපිව ට්‍රික් කරන්නේ. ওই තුනේදිම ගණන් ගන්න නැතුව කතා නොකර ඉන්න පුළුවන් නම් නිවන් දැක්කා වගේ තමයි. විඥානේ මේක කඩලා එකිනෙක ගැටන්න හදනවා. අරකට මේක සංසන්දනය කරනවා මේකට ඒක දානවා. ඉතින් කවදාක කතා ගලි ඉවර නැහැ. දැන් Taman දන්නවනම් ඉස්සරට වැඩිය දැන් කොහොම හරි සාමාන්‍ය සක්මන් කරන බව දන්නවා. එතන හොඳටම හිත ගියා මේ කතාද වේ මුනුසුම් කම්පන සෙන්සර දැනෙනවා. ඒ தত্ত্ব දෙක අතරේ තිබුණට වඩා ඉස්සරහක් නෙදීන්නේ. මේ තුන සංසන්දනය කරන්න හදනවා කියන්නේ ලෝක තුනක් එකතු කරලා සංසන්දනය කරන්න හදනවා. මේක තමයි විඥානයාගේ තියෙන කපටික. මේකට පොහොර දාන එක ඥානයක්වත් ඊමන්තා බුද්ධියක්වත් නුවණක්වත් නෙවෙයි. විඥානයට උන කොහොම හරි divide and rule. මේකට ගිය ගමන් අපි වර්තමානයේ නෙවෙයිනේ. දොඩමලකමක නේ ඉන්නේ. ප්‍රපංච කරන්නේ විඥානයේ රජ වෙලා. දැන් උඹට කියන උඹට ඒක තියෙනවා ඒක කකා මේක තියෙනවා මේ කකා නඩ ගහලල්ලා ඔය එකක් ගහලල්ලා. ඒතර පේනවා නිකම් මේ නෝන්ජල් ගතියක් වගේ. හැබැයි විඥාණයට බෑ මාව එක්ස්ප්ලොයිට් කරන්න. ඒ නිසා main thing is not to worry. මේ මේකෙදි දක්ෂ ප්‍රශ්න නගන්න හදනවා කියලා කියන්නේ විඥාණය ඉතාම ෂූට් විදියට, තාමත්ම ෂාප් විදියට අපි මේ මනෝ විකාරයකට ගෙනියනවා. මානසිකව ගැටලුවකට ගෙනියවිල්ල හිර කරගෙන ඉනවා. ඉතින් අපි හිතනවා ඒක ලොකු ඥානයක්. මේක අභිධර්මයේ පිළිබඳ විග්‍රහයක්. එහෙම නැත්නම් මේක මේ තද මේ සුචරිතවාදයක්. මොකක්වත් නැහැ විඥානේ දෙල්ල ඉවරයි. අන්න ඒ වගේ දෙයක් මේ විඥානේ අපිව වාල් කරලා දාශ කරලා අපිව ගෙනියන්න හදලා ගමනේදී ඔය කිසිම දෙයකින් කේස් එකක් ගන්න නැතුව ඉවෙන්ට් එකක් කරගන්න නැතුව සිද්ධියක් කරගන්න නැතුව යන්න පුළුවන් නම් ගියා ගියාම යෝග. දැන් වෙනසක් දකින්න නැති වෙන්න නෙවෙයි විඥානය අපිට උගන්ලා තියෙන්නේ අපි මෙතකල් විඥානේ පෝෂණය කිරුවෙත් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා කෙලෙස් උපදින තාක් උපදින්නේ විඥානයක් ඇතුව. අන්නේ විඥානය නොවිද නොයිපතන විදියට කටයුතු කරපන්. මේ කේස සාවට අදින්න එපා, වලිය අදින්න එපා. වලියක් අදිනවා කියන එක දන්නවා. කරවන්න දෙනවා. බුදියන් ඉන්න කොට යන බුදියන් දැල්න එකයි නපා. එතකොට ඉතින් මේ අපි මේ පුළුවන් තියෙන වෙලාවෙ නැති බැරි කට්ටිය වෙනේ සටන් අයිතිවාසිකම් 18ක් කරන්නේ සාධාරණත්ව සදා සටන් කරන්නේ නැහැ කියලා අපිට චෝදනා අනිවාර්යම චෝදනාවක්. ඊළඟ ගෙවිනේ එළියෙන් බලන ඉන්නවා අපි ගැන බලන්නේ නැහැ කියලා. නමුත් බුද්ධ ඥාන කියන්නේ උඹ මේ පහත් මනසට වැඩිය පහත් අත්දකට වැටෙනවා මේ අදාළ නැති ප්‍රශ්නයකට බුලන්න කියලා. කල්ලයි බුරුවයි කතාව දන්නවද? බල්ලපුරන් ඕලයි බුරුව දප්පලන්න ගියාම ඉතින් අයිතිකාරයල හොඳටම තලනවා. බල්ලා හොඳට පිටු කරා කරා බුදියන උටයි කරන්න තියෙන. බුදේ පොඩ්ඩ එක ඌයි කරන්න ඕනේ. ආ හොරෙක් කියලා හොරකම් කරන දැන් බුරුවට කරන්න දැන තු ඌ කෑ ගන්නවා. විඥානය කියන්නේ ඔයගොල්ලෝ හිතන හතරන් ඔය දේශි බඩුවක් නෙවෙයි. ඒක රූප අල්ලනවා, වේදනා අල්ලනවා, සංඥාන සංස්කාර අල්ලනටත් වැඩිය කොහොම හරි විදන්න බැරි බෙදමනක් ඇති කරගෙන, කඩන්න බැරි කැඩුමක් ඇති කරගෙන ඒ දෙන්න ගැටලා. දැන් ඇමරිකාව කරන වැඩේ දන්නව නේද? ශීක් මුස්ලිම් මන් ෂියා මුස්ලිම් දෙන්න බෙදලා කරන වැඩේ දන්නවනේ. මම මේ අමාරු වැටෙන ප්‍රශ්නේ. දන්නවනේ ඒ යන සෙල්ලම දන්නවනේ මම දන්නේ ඔයගොල්ලෝ ඒවට අවදිද කියලා. ඊට පස්සේ මුස්ලිම් මුස්ලිම් ගහකට පස්සේ ඇමරිකාව නිකම්ම දුන්නා. අපේ හිත අපි නොදැනුවත් වුණාට මම එයා එනකොට මම කරන්නේ මේ දෙන්න ගැටල මම දිගන්න හදන එක තමයි. මම එයා ඉන්නකම් මට මට මට කැපිපෙන්න බෑ දෙන්නේ ගහගන්න නැත්තම්. ඉතින් මගේ වැඩේම මේ දෙන්නේ ගැටලා තියලා අප්පුඩි ගගා පැත්ත කරලා උරේ උරේ ගගා කවුරු දිනුවත් මම දිනුවා. ඒ නිසා අපි ඔක්කොම එකයි. මේකෙදී main thing is not to worry. ඒ වලට අපි ඉස්සරහ ගත්ත ප්‍රශ්නේ ගන්න කොතෙන්ද ප්‍රපංච කරන්න ඕන කොතෙන්ද ප්‍රපංච නොකරන්න ඕන. හරියම මේක භාවනාව නෙවෙයි. මේක ඩිඩක්ටිව් නොලෙජ් එකක්. මේක ආකාර පරිවිතක්යක්. මේක යෝනිසුමනසිකාරයක්. මේක දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට ඉදිරියදා අම්මා මරනවා, දරුවා මරනවා, යෝගී ප්‍රශ්න නෙවෙයි නෙමෙයි. මනසින් හදාගත්ත ප්‍රශ්නනේ. ඒ ප්‍රශ්නේ උඟාක් ලොකු යෝගාවචරයට අර ධර්ම ප්‍රශ්න නැති වෙනකොට. නමුත් Taman දැනගන්න මේ පුංචි දෙයක්. මේ සුද්ධ කෙරුවයි කියලා වැරද්දක්වත් දඬුවම් කළ දෙයක් නෙමෙයි. Eh, නමුත් මම මේ කොමියුනිකේට් කරන සම්නිවේදනය කරන ඉෂුව එක අරගෙන බලන්න මේ දෙකට බෙදලා කේසස් ඇති කරගන්න එකදී අපි මේ ජනමාධ්‍ය කියන්නේ ඕකනේ. මිනිසුන්ට ඇති වෙන්න ප්‍රශ්න තියෙදී කොහේයක් තියෙන කුණු හරපයක් ගන්න අර මනුස්සය ගොඩුවට දැම්මට පස්සේ ඒ මොකද දේශපාලනඥයා දන්නවා ස්ට්‍රෙස් එකේ ඉන්න මනුස්සය පාලනය කරන්න ලේසි. මම විඥානේ දන්නවා ගැටෙන වෙලාවේ රාගය උපදින්න තියෙන ඉඩ වැඩි. ගැටුම නැති වෙලාවේදී අපි රාගෙට කුප්පන්න අමාරුයි, ද්වේෂෙට කුප්පන්න අමාරුයි. මොකද අපිට නෑනේ අපි විවේකෙනේ ඉන්නේ. විඥානය කරන්නේ කොහෙන් හරි අපිට අවශ්‍යලා. ඉතින් ඇවිස්සිච්ච හිතට කෙලෙසේ බොහොම ආසන්නයි කියලා. ඒ දෙහෙට වගලා ගන්න ලේසි. ඒ නිසා ඒ වගේ වෙලාවවල කමන්නේ තියෙනවා ඇත්ත තමයි. මට සමාරක් වෙනවා තක්මන් ගන්න හොඳට ක්‍රිස්ටල් ක්ලියර්. මේ ස්වභාව ලක්ෂණ වෙන ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. සමානට ඒ වෙනකොට ඒත් පිළිනවා ඒත් මං ඇවිදින බව දානවා. ඊට පස්සේ මම ගමනක් කරනකොටත් මට පේනවා හරි සක්මනක් නෙවෙයි ගමනක් කරනවා මට ඒත් තේරෙනවා. ඉතින් මේක දෙකක් තුනක් නෙවෙයි එකමයි. අවක්ෂේපයක් තිබ්බට පස්සේ අවක්ෂේපණය වෙලා ටික ටික ටික ටික බහිනකොට ඉස්සර ගොරෝසු ටික බහිනවා ඊගාට අන්තිමට කොලොයිඩ්ස් බහින්ද එක අඟලක් බහින්ද සුමාන දෙකක් යනලු වතුර දිගේ කොලොයිඩ්ස් වලට ඉතින් ඔක්කොම තැම්පත් වීම තමයි නෝ ඉස්ලාම ගුරුසුව තැම්පත් වෙනවා මධ්‍යස්ථිව තැම්පත් වෙනවා ඊට පස්සේ ඊව ඉන්නෙම තැම්පත් වෙන්න දෙන්නේ නැතුව මේක ස්ටර් කරන එක තමයි විඥාණය කරන්නේ දෙන්නේ තැම්පත් වෙන්න දෙන්නේ නැහැ ඉතින් ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් හිතියට වැඩි මට ප්‍රශ්න අඩුයි තවත් ඔක ඉන්නේ අඩුයි ඕක දිහා ඔක්කොම බලන්න හිටපන් මොකක් කරන්නද කියලා ඒතර විඥානය ස්මාර්ට් වෙන්න ඕනේ. නෑ නෑ මේක ටිකක් සාකච්ඡා කරගත්තොත් හොඳයි. ප්‍රශ්නයක් වශයෙන් නැගුවොත් හොඳයි. එතන මේකට අභිධර්ම මොනවද කියන්නේ කියලා දැනගත්තොත් හොඳයි. විනය කොහොමද කියන්නේ කියලා දැනගන්න ඕනේ. සූත්‍ර පිටකේ මොනවද කියලා කියන්නේ දැනගන්න ඕනේ. කුරාණේ මොනවද තියෙන කියලා දැනගත්තොත් හොඳයි. බයිබලෙ ඉතින් ඔය හැම තැනම විනය. මේ වගේ දෙයක් අපි ළඟ තියෙන බව ඔය එක්කෙනෙක්වත් අපිට අල්ලන්න බෑ. ඒ වගේ දෙයක් නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කාට හරි කරදරයක්. සුද්ධ කරලා දෙන්න. නාකිය මැරෙන්නෙත් නෑ ඇඟ ඇඟ දහකා වෙන්නෙත් නෑ කියලා කතාවක් තියෙනවා දන්නවද? ඒකයි මහා පරිණිරවාණේ කියලා කියන්නේ ලොකු සාන්තියක් ලෝකෙට ඊට පස්සේ ඒ ඒ නාකියගෙන් නාකිච්චකින් ආය කරදරයක් නෑ ලෝකෙට ඉවරයි. මේකේ ඉන්නකම් ඉන්න බව දැනෙන්න මොනවද කොයි කන කොක් කොක්ද මොනවාද මේ කොන අහන්නේ අවුරුක තමයි ඉන්නේ මම මේ මූණ බලන්න බයින්ව නෙවෙයි මට ඒක කාටවත් බයින්න ඕන කමක් නැහැ නමුත් ඉතාම වැදගත් තැනක් මේක මේ ටික කවදාකවත් පටන් ගන්න යෝගාවතරේ කැවොත් විතර කරන්න යන්නත් හොඳ නැහැ යන්නෙත් නැහැ කියලා වැඩක් නැහැ ඉතින් මේ ළඟදිත් මට මතකයි අරුණ එකත් මම කතා කරා තව කෙනෙක්ගේ ගුරුමෙනි ගියාට පස්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඌට ගෙනියන්නේ මේ වයිවිදින කොට සක්මන් කරනකොට ස්ටිෆ්නස් ටෙන්ෂන් මූවමන්ට්ස් ඒ විස්තර ගැන මාස දෙකම කතා මාස දෙකම එක දිගට කියනවා වයිවිදිනකොට හොඳට බලන්න තද වෙන හැටි තෙරපෙන හැටි කම්පන චංකල කිය. කවදාකවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඇවිදිනකොට නිකන් එහෙම හිත යන ගියාට ගණන් ගන්න නැතුව හිටපන්. ඉදිය පිටින් ඇවිදිල්ල වෙනවා. ඒතකොට හිතවිලි තියෙන ගණන් ගන්න එපයි කියලා ප්‍රශ්නයක් ඇහුවට පණිතරාමේ විසඳෙන්නේ නැහැ. ඒක විසඳෙන්නාට බේසික්ස්, ඩීටේල්, පෞද්ගලික ලක්ෂණ බලන තැන විතරයි. ඔතන එතන නිවන නැහැ. එතන තියෙන්නේ ෆිසික්ස්. එන්ජින් ටෙක්නොලොජි විතරයි ඉන්නේ. එහාට ගිහිල්ලා යන්න ඕනේ. වර එක එනවා. ඔච්චර විස්තර දැනෙන්නේ නැහැ. මම සාමාන්‍ය වෙදින බව දන්නවා. හැබැයි එන්න හිතවිලි. එන දත්ත. එන වේදනා. නමුත් මගේ හිතටම ආය අර වගේ ස්පෙસિෆික් එකට යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් තියෙන්නේ ඒතර නෙවෙයි. එතනදී කරන්න තියෙන අත් දැන් ඇවිදින බව දන්නවනේ මම. ඉතිවිලි තිබුණාට වේදනාවක් තිබුණාට ඊට පස්සේ ගමනක් කරනකොට තේරෙනවා දැන් මේ ලක්මම මලුවක නෙවෙයි. ඒත් ඉතිවිලි තියෙනවා. ඒත් යන බවක් දන්නවා. ඒ ඔක්කොම ඉදිරියට යන ගමනක පෙරලකෝ. ඒක ප්‍රශ්නයක් කරන්න ඕනේ නෑ. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරන්න එක රාජදඬුවක්වත් කරදී දඬුවම් කළ යුත්තක්වත් නෙවෙයි. ඒකට උත්තර නැහැ. ස්ටෑන්ඩඩ් උත්තර නැහැ. Taman එතන එතන ඇසිමිලේට් කරගන්න ඕනේ. මේ ඉදිරියට යන ගමනක් කරනවා නම් ඒකත් ජයසිරි මංගලම් ඔය බුදියාින කොටියට බුදියන්න දින ඔය ඒ අණ්ඩාත් එකයි තියෙන්නේ. පට්ටුයිද? තුන්වෙනි ප්‍රශ්නය ශූන්‍යතාවයත් සිත මඩේ පවතින නිහඬ ශාන්ත බවත් එකමද අදුක්කම සුඛයත් ඊටම සමාන නේද? එරුවන් සරණයි. මේ ඔක්කොගම තියෙන අර absolute truth and relative truth කියලා තියෙනවා. එnde ende ende කරදර හිරියර ආතති ගති අඩු වෙනකොට ඒ අඩු වෙන ප්‍රමාණය නිමිත්ත නැතිවීම අරමුණ නැතිවීම වේදනා නැතිවීම සංඥා නැතිවීම සංස්කාර නැතිවීම විඥාන නැතිවීම කියලා. ඉතින් ඒකට ඉස්සරහ ගත්ත දර්ශනය ගන්න පුළුවන්. ඉතින් මෙවැදී එක එක මට්ටම් තියෙනවා. අපි හැම වෙලාවෙම මේ හැම මට්ටමක්ම නිත්‍ය සුඛ සුභ අල්ලා ගන්න හදනවා. හැම වෙලාවෙම එකට එකක් සාපේක්ෂ ගතිය තියෙනවා. ඒක නිසා අපි යමක් විස්තර කරන්න උත්සාහ කරොත් නෑ මම මේ ගන්න හදන මේ ඉවෙන්ට් එක කියලා විස්තර කරනකොට ඉවෙන්ට් එක පාසල ඉවරයි. මේ ලෝකේ කිසිම වෙලාවක් පුදුරජානන්සේ කියන ඔබේ ප්‍රශ්නයක් නගන්න හැදුවට ප්‍රශ්නේ නගලා ඉවරනකොට ප්‍රශ්නට අදාළ තත්ත්වය පහුවෙලා ඉවරයි. නිමිත්තක් ගන්න තරම්වත් මේ ලෝකේ දෙයක් නැහැ. එහෙම නැත්නම් අරමුණු ගන්න තරම්වත් බැහැ. නිසා මේ ලෝකේ තියෙන අනිමිත්ත తত্ত্বය නිමිත්තක් කරගන්න එක තමයි අනිච්චේ නිච්ච සංඥාව කියන්නේ. නිසා මේ සාපේක්ෂතාවය කියන එක විස්තර කරන්නට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බැරි වුණා මේ මේ අයින්ස්ටයින්ට බැරි වුණානේ. ඒ සාපේක්ෂතාවාදයක් ඉදිරිපත් කළේ කොහොම මේ ලෝකේ ඇබ්සලියුට් කියලා දෙයක් නැහැ. හැමදේම රිලටිව්. බුදුචානලික කේවල තත්‍යක් මේ ලෝකේ නැහැ. මේ ලෝකෙ තියෙන එකිනෙකට සංසන්දන තත්ත්වයක්. ඉතින් එතකොට ශූන්‍යතාවය කියලා කියන්නේ නාගාර්ජුන පාදයන් සිද්ධ වුණා මූල මාධ්‍යම කාර්කාව කියලා ලෝකෙ තියෙන දක්ෂම තර්ක විද්‍යාව උපදවන්න මේ ශූන්‍යතාවේ තර මේ සාපේක්ෂදයක්. අරකට වැඩිය මේක හිස්. ඒව නැතුව ශූන්‍යතාවය කියලා ගන්නෑ. ඉතින් එක එකනා ශූන්‍යතාවය කියලා ප්‍රශ්න නැහැ. කොට කොතන ඉඳගෙන මොන පසුබිම ඉඳගෙනද නගන්නේ කියලා. ප්‍රශ්නෙන් කියෙවෙන්නේ නැහැ. ඒ නිසා මේ ශූන්‍යතාවය අදුක්කම සුඛය හිතේ විවේකී වගේ කියනවා ආ වතුර යඳපු චිත්‍ර එකිනෙකට ගලපන්න බෑනේ ගලපන්න නම් අරව රාමු කරගෙන ඉන්න බෑ ඉස්සලා ඒ தත්ත රාමු කරුවොත් විතරනේ ගලපන්න පුළුවන් එන්නේ ඒ රාමු කිරිල්ලනේ කෙලස් කියන්නේ ඒ කියන්නේ නිත්‍ය සංඥාව ගන්නවයි කියලා කියන්නේ ඉතින් මේ ඔක්කොම නිකන් අහසේ තියෙන වලාකුළු වගේ මේ වලාකුළු මේ හාවෙක් වගේ මේ වලාකුළු හඳ වගේ. ඇයි අරයා හාව වුනේ? ඇයි මෙයා හඳ වුනේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. තා ටිකක් බලනකොට වලාකුළු වෙනස් වෙනවා. නෑ හාව නෑ හඳ නෑ වෙන එකක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයන් නගන හැම වෙලාවකම ඒක වෙන්න ඇති අරණ මාත්‍යා කිව්වේ ඉතින් සීනියර් යෝගිස්ලා නම් ප්‍රශ්න අඩු වෙන්න ඕනයි කියලා. එහෙම ගන්න බෑනේ නෑනේ. ඒක තමයි රක්මන් සාමුද්‍රෝ කියන කියන්නේ බරහත් උනාද කියලා දැනගන්න ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ. අහලා උත්තර දෙන්න එකෙක් නෑ මේ ලෝකේ කවුද ඉන්නේ? කාටද දෙන්න පුළුවන් ඔතෙන්ටික් උත්තරයක් සදාකාලික හැම පැත්තටම වරොත්තු දෙන උත්තරයක් කාටද දෙන්න පුළුවන් මේ ලෝකෙ දෙච්චර අපිට සාකච්ඡා කරන්න පුළුවන් අන්තිමට තේරුම් ගන්නවා මේ ඉහාට කරන්න දෙයක් නෑ මං හිතුවේ හරක් මරමින් හොරගම් කරමින් මේ දැන් නෑ ඒව නෑනේ දැන් ඊට වැඩි පිසුත් තැනක ඉන්නවා ඔකේ එන්නේ එන්නේ එන්නේ දැන් ඔයින් ඉහාට සුද්ධ වෙනවා ඒක ටෙක්නික්ස් නෑ සුපර් මාකට් එකේ නෑ ඒවට ගන්න බෑ ඕකම කරන එකයි කියන්නේ මම මේ ඩිස්කරේජ් කරනවා නම් නෙවෙයි හැබැයි ඩිස්කරේජ් වෙන්න ඕන ඇත්තට. මොකද කියන්නේ? ඉතින් ඒ නිසා දැන් ඔය තුන්වෙනි ප්‍රශ්නේදී සෑහෙන දුරට ඩිස්කරේජ් වෙන්න ඇති. හතර ප්‍රශ්න ප්‍රශ්නකට මොනවා වේද කියන්නේ? ගාන්තර ස්වාමින් වහන්සේ භාවනාවේදී ඇතිවන යම් යම් අත්දැකීම් ගැන විමර්ශනය කිරීමට මා එළඹෙනවා. සමහර දිනවල භාවනාව අසාර්ථක වීමට මගේ එදා මනසේ ස්වභාවය හේතු වෙනවාද වැනි ප්‍රශ්න මෙම විමර්ශනයට ලක් කරනවා. බොහෝ විට සූත්‍ර දේශනාවලදී මේවාට පිළිතුරු සැපයනවා. මෙවැනි විමර්ශන කිරීම භාවනාවේ දියුණුවට නීවරණයක් හෝ දියුණුවට බාධා වෙනවාදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබට ඔබ වහන්සේට පෙරුවන් සරණයි. නෑ ඉතින් ඇත්තට ආධුනිකයාට මේ වගේ ප්‍රශ්න අහලා විස්තර ලබා ගන්න තියෙන්න ඕනේ ඒක භාවනා දියුණුවට හේතු වෙනවා. නමුත් මේ භාවනා අධ්‍යක්ීම මම කීම මගේ කීම සහ මගේ අධ්‍යක්ීමක් කරගන්න නැතුව විමර්ශනය කරන්න බෑ. එනිසා භාවනායේදී මොනම අධ්‍යක්ීමක් හෝ මමයේ මාගේ මගේ ආත්මය කරගත්තා නම් ආකෙන්නයි ඔඩොක් වේදාගෙන ඉලක්කය. විමසුවත් පෙරදිලා උත්තර ලැබුණත් පෙරදිලා නැහැ. නැත්නම් පෙරදිලා. ඔත් ආධුනිකයට ඒක බෑ. ආධුනිකයට කියපු කතාවක් තියෙනවා ඒ කුමාර කුමුද්දාස විමසුවයි කෙනෙක් යානං නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නෑදී ප්‍රශ්නණ්ඩයි තියෙනවා ප්‍රශ්නණ්ඩයි තියෙනවා ඕනම කෙනෙකුට නෑ ප්‍රශ්නණ්ඩ ඉබ ප්‍රශ්නකුත් එම්බ අපාය යනවා කියලා එහෙම බය කරන්න බෑ විමසුවයි කෙනෙක් නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නැදී අපිට අයිතියක් තියෙනවා මානවයිති වාසිකමක් ප්‍රශ්නයක් අහන්න. නමුත් ඒ අහනකොට දැනගන්න ඕනේ යුටිලිටි වැලියු මොකක්ද? එහෙම නැත්නම් මම කොතනද අල්ලලා තියෙන මේ ප්‍රශ්නේ අහන්න කොතනද කුඤ්ඤ ගහලා තියෙන්නේ කොතනද නිච්ච සංඥාව අරගෙන තියෙන්නේ දැන් මම මාගේ මගේ ආත්මේ කරන් තියෙන්නේ මොකක්ද මේ මම භාවනා අධ්‍යක්ෂ මගේ කරගන්න එපා ඒක විමර්ශන කරන්නේ අපි එම්බ්‍රොයිඩර් කරන්න නම් රෙදි කැල ෆ්‍රේම් එකට දාගන්න එපායි. ලේත් මැෂින් එකට යකඩ කැල සෙන්ටර් කරගන්න එපායි කපන්න නම්. එනිසා ඉතලා ෆ්‍රේම් එකට දාගන්න ඔය ෆ්‍රේම් එක තමයි නිත්‍ය සුඛ සුභ. ඒ ෆ්‍රේම් එකට දාගත්තට පස්සේ ෆ්‍රේම් එකට හයි කරනකොටම අපි උත්ක්ජන භාවයට පදක් කරලා බලලා ඉවරයි. ෆ්‍රේම් එකත් එපා රෙදි කැල්ලත් එපා එම්බ්‍රොයිඩර් එකත් එපා බබයි බේස්මයි ඔක්කොම වත්තෙන් පඩක් විසි කරපුවාම දැන් කරන්නේ බබයි බේසමයි තියන වතුර විදිකොන්න එක විතරනේ. අර එන බබයි බේසමයි අමාරුයි. මාරු. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වැඩි කොටම දවස සතියෙන් ගෙවන්නට වීරිය කරමි. එහෙත් සමහර වේලාවන් වල මා නොදැනුවත්වම හිත පිට ගොසිනි. ස්වාමින් වහන්සේ මා භාවනා නොකරන ආනාපාන සතිය නොකරන අවස්ථාවන්හිදී ඔටුවක වාඩි වී සිටියත් දෙනින් පියා සිටින්නේ නම් මට ආනාපාන කරන අවස්ථාවේදී පෙනෙන දේ වරහන් ඇතුලේ දීලා තියෙනවා බෝල පාට ආදී දේ පෙනේ. මෙයට කුමක් මේ කුමක්දයි පහදා දෙන්න ඔබ වහන්සේට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය වටහා ගැනීමට ලැබේවායි පතමි. ඒකෙදි මම මේ ක්‍රිටිකලි කියනවා නම් මොනවාරි පහදලා දෙන්න කියලා කියන්නේ මේ පේන බෝලවලට තරහක් ප්‍රතික්‍රියාවක්. මේ පහදලා දෙන්න මොකද්ද? ආයි ඩෙන්ටි කාඩ් චෙක් කරන්න ඕනකම මොකද්ද? සිකියුරිටි ප්‍රශ්නක් තියෙනවද? නැත්නම් මොකද ඩෙන්ටි කාඩ් චෙක් කරන්නේ? මේ ඇවිල්ලා යන මිනිස්සයා මොකටද යයින් ගා ඉඳගෙන ඉනකොට පේනවා එකක්. හරියන්ක ඉනකොට එනවා එකක්. සක්මන් කරන්නේ මේ කොහොම ඇවිල්ලා ගෙවිලා යන එකක් නම් ඇයි මෙතනදී විතරක් මෙයා එන එක චෙක් කරන්නේ? පරියන්කේදී ඒක උනාට අපි ඒක ක්වෙස්චන් කරන්නේ නැහැ. මෙතන ක්වෙස්චන් කරන්නේ මේකට රියැක්ෂන් එකක් නැත්නම් හේට් එකක් තියෙනවා. එහෙම නැත්නම් අනිශ්චිතතාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳ කුකුසක් තියෙනවා. ඒ කුකුස මොකද හේතුව මම මේ බද්ද පරියන්ගේ ගහගෙන සිල් අරගෙන වාඩි වෙලා නෙවෙයිනේ ඉන්නේ. පුටුවක වාඩිලා ඉන්නකොට එන්න පුළුවන්. මේ අපේ පෝස්චර් එක ප්‍රශ්නයක් කරගන්න. ඔය විඥානයේ දෙකට කඩලා ආණ්ඩු කරනවා කියනකොට කොතන හිටියත් මේ එකම හිතනේ. එහෙම නැත්නම් ප්‍රවෘත්තියනේ. චිත්ත ප්‍රවෘත්තියනේ තියෙන්නේ. ඒ ප්‍රවෘත්ති ඉඳ ගන්නකොට මෙහෙම වෙන්න ඕනේ හිතගෙන ඉන්නකොට මෙහෙම වෙන්න බෑ. නිකම් වීඩියක් බිබි බෝක්කක් උඩ ඉන්නකොට ඒවා බෝල පේන්න බෑ කියලා අපි හිතන්නේ. එතකොට මේ බෝල වලට ප්‍රශ්න කරනවා ඇයි ඔබ කහ පාටද? ඇයි දෙකක් වෙන්නේ? ඉතින් මේකෙන් පේනවාද අපි වේලාවකට අත්දැකීම් වලට ප්‍රශ්න කරනවා ත්‍රෙට් එකක් කරගන්නවා පොලිටිකල් ප්‍රොස්පෙක්ටිව් තියෙන. අනික් වෙලාවට සාදර වෙනවා. ඒ කියන්නේ මේ යෝගාවචරය මේ ඉරියව්වට බැඳිලා තියෙන බැඳිල්ල වගේ කියනවා. කියන තාම විඥානේ දෙන ලනුව ඌව එන්න ඕන නම් එන්න ඕනේ සුදු ඇඳගෙන සිල් අරගෙන වාඩි වෙලා ඉන්නකොට නම් එයාට කමන්නේ නැහැ. හැබැයි නිකන් ලෙවල් පුටුවක ඉන්නකොට ආවොත් නම් ප්‍රශ්න කරන්නේ. ඉතින් මං අවුවේ කියලා හිතනද ඌව? <laughs> මටත් වෙනවා. වෙනවා. නමුත් ඕගොල්ලන්ට පිසිද්ද වෙන්න දැන් මට එහෙම ඉඳ කරන්න වෙලාවක් නැහැ. මොකද මම මම නිතරම ගේම් එකේ ඉන්නේ. මේ ප්‍රශ්න අහලා අහලා අහලා අහලා ඒකට මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කොච්චර නොදැන හිටියත් මගේ කමටහන ඕගොල්ලන්ගෙන් සුද්ධ වෙනවා. මං කවදාකවත් ඕගොල්ලන්ටම දිනන්නේ. අනේ මේ නිකම් මට කරදර කරලා ගෙන්නලා තියාන මට වද දීමෙන් මගේ කමටහන සුද්ධ වෙනවා කියලා කියලාවත් කියනවා. නැහැ. ඒ නිසා කවදාකවත් බෑ. අපි දෙගොල්ලට දෙගොල්ල ධන දිනුවක් සිදු වෙන දෙයක් තියෙනවා. ඒකෙදී තමන් මේ උස ආසනයේ ගුරුවරු පෝස්ට් එකේ හිටියා පොඩි ආසනයක ඉඳගෙන ශිෂ්‍යයාගේ පෝස්ට් එකේ හිටියා මේ වැඩක යෙදිලා ඉන්නකොට සුද්ධියක් සිද්ධ වෙනවා එනිසා ලොකු සංධිකේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ලැබුණත් නමුත් අපි හිතනවා යම් යම් මැදකින් මම විමර්ශනය කරන යම් යම් පෝස්ට් වල මේක එන්න ඕන මේක නොඑන්න ඕන මේ සේරම විඥානය විසින් අපිට දෙන ලනු අනේ ලනු ප්‍රශ්නයක් නැහැ ඒක ඒක ඒක විසින් කෙලස් නැහැ මේ කල්ලානේ ව්‍යාපාර කරන්න එපා. අව්‍යාපාර ණය කියලා එකක් තියෙනවා. විඥානයේ තියෙන බාට ලක්ෂණ තමයි ව්‍යාපාර කරනවා. දැන් මොන වර්ධයකට එන්ගේජ් කරනවා. අපි ඒකල හුක් කරනවා. ඊට පස්සේ ඉතින් මම ගන්නවා රෙස්පොන්සිබිලිටි එක ඉතින් අදපන් වෛරෝ බරභාගේ ඊට පස්සේ ටෙන්ෂන් ද ෆ්‍රස්ට්‍රේෂන් ද දිගටම කිසිම අදාළ නැති මේ මගදී හම්බෙච්ච එකක් නේ. අපේ ජීවිතේට ප්‍රධාන සම්බන්ධ මොකක්වත් නෙමෙයි. එතකොට මේ ඒ පැත්තෙන් හුක් එක දාන්න මේ පැත්තේ හුක් එක දිගහැරලා තියනවා මොකද වෙන්නේ? මේ පැත්තේ හුක් එක දාන මේ පැත්තේ හුක් එක වකුටු වෙලා තිබුණා හැකිලිලා තිබුණොත් නේ එමෙන්නේ ඔය සංයෝජන කියන්නේ හැකිලිල තියෙන එක නේ හැකිල්ලනේ මේ පැත්ත කෙලින් වෙලා තියෙනවා කොච්චර හුක් දැම්මත් නිසා බලන්න මේ පැත්තේ විඥානය කියන්නේ හුක් එකක් ඒක හැකිල්ලක් එයා කොක්කු දානකොට මේ පැත්තේ කොක්ක නැත්තම් පැටලෙන්නේ නැහැ නේ ඇවිලෙන්නේ නැහැ නේ ඒක නිසා කියලා තියෙනවා සිනිමා සිනිකඳ ගහන මාළුවෙක් අල්ලන්න ඕන බිලියක් දාපන්. ඉදිකට්ටක් දැම්මොත් මාළුවෙක් තිය අවුනේ රජෙක්. විධිගත කියලා කියන්නේ හැකි නෑ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස නෑ ඒත් මාළුව ඒක මත් යට ගහලා දෙන්නත් පුළුවන් වතුරට දානකොට වතුරේ මාළුව ඉන්න පුළුවන් කාටදාක සිනිගාන මාළුව සෙන්ති ගන්න ගන්න මාළුවෙක් අහු වෙන්නේ අහු වෙනවා අහු වෙනට හොඳ ලොකු රජ කෙනෙක් තමයි. ඒ නිසා මේ ප්‍රශ්න විසඳනකොට සක්කාය දිට්ඨිය අයින් වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය අයින් වෙනකොට කවුරු කොහු දැම්මත් පැටලෙන්න දෙයක් නැහැ. තමන්ගේ එක දිගහැරලා තියෙන. හැබැයි ඒක තියෙන්නේ කෙලස් කොටේ. දැන් මගේ මේ දිගහැරෙච්ච කෙලෙස් මේ කොක්ක තියෙන තාම කෙලස් කොට ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන්නේ ඇමිනිලා මේ අමුණන්න බෑ. මම ඒක කෙලින් වෙලා තියෙනවනේ. ඒක නිසා ඒ විඥාණය අනිවාර්ය කරන කෘත්‍යයක් නම් බුදුහාමර බුදු වෙන්නත් බෑ බුදුහාමර බණ කියන්නත් බෑ. බුදුනතන උඹේ ශික්ෂාව හරහා කලහක් තියෙනවා. උඹට හැදියාව හරහා කලහක් තියෙනවා. උඹ පැත්තෙන් කොක්කද ගැරපා. හැකිලද ගැරපා. ඇයි මේ ඉඳගෙන ඉන්නකොට පරියන්කේ ඉන්නකොට මේ ප්‍රශ්නේ ආවට ප්‍රශ්න කරන්නේ නැතුව වේවල් පුටුවක හාන්සි පුටුවක ඉන්නකොට ප්‍රශ්න ප්‍රශ්න කරන්ඩ අපේ විඥානයේ පෝස්චර් එක දෙකක් කරගෙන මේ කතා කරන්නේ. පරියන්කේ සඳහා ඉසෝදානාල බලන ඉන්නකොට නම් කමන්නේ. එහෙම නැතුව නිකන් දාඩිය දාලා කුටු කොටල එනකොට ඒකෙන් නොගත්තත් ඒක වෙන්න දෙන්න බෑ. අන්න ව්‍යාපාරය වෙන හැටි. ඉතින් මේ මට මතකයි ගිය පාර සුබෝදාරම ගිය වෙලාවේදී ඒත් වගේ ප්‍රශ්නයක් කළා විස්තර කරනකොට ඒ ඔක්කොගම ඇසුඩ ගියා. අපි අහුවෙලා තියෙන ට්‍රැප් එක. ඊට පස්සේ ඊයේත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ එක මේ මේ ප්‍රශ්න කොහොම කිට්ටුයි. මම සක්මන් කරගෙන ඉන්නකොට අර වගේ හොඳට වම දකුණ කම්පන chance දෙන වරින් වර මට තේනවා සක්මනේදී සතිය නැති වෙනවා. එකම පරයය. එකම සක්මන. ඒ දොර දෙකක් නේ දැන් මෙතන එක වෙලාවට හොඳට කම්පන චංචල උණුසුම් සිසිල් ගති දැනෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් බක්කාල හිත පිට ගිහිල්ලා. දැන් එකම මිනිස්සයා එකම පරියන් එකම සක්මනේ කෙරෙන්නේ කියලා. ඉතින් මම මේ ප්‍රශ්න කරුගෙන් අහුවා ප්‍රශ්න කාර්යයක්. මං කෝයි ඒ හිත පිට ගිය වෙලාවේදී තමයි නිකන් ඇවිදින බව දන්නවද නැද්ද කියලා. ඊට පස්සේ මයික් එක අරගෙන ඉතින් කල්පනා කරනවා ඔව් කියන්දෝ නෑ කියන්ද කියලා. මයික් එක බේරෙන්නත් බෑනේ කල් මයික් එක ගත්තට පස්සේ. ඊට පස්සේ කිව්වා ඇත්තටම සවන්ද ඇවිදින බව නම් දන්නවා. ඒ කියන හිත පිට ගිය කියන්නේ ඇයි ඒකට? දැන් ඔයා විසින් වලට සාප කරගෙන තියෙන්නේ. ඇවිදින බව දන්නා සත්‍ය තියෙනවනේ. ඉතින් ඕක තමයි සාපේ මම කරපු ගන්නේ නෙවෙයි. ඒ කියන හිතන්නේ අර කම්පන චංචල උණුසුම් දැනෙන්නම තියෙනවා දිගටම. අර හිත පිට යද්දිත් අවිජින බව දැනගන්න එක සතිය කියලා දාන්න කැමති නැහැ. නමුත් අපි ගත කරපු සංසාර ජීවිතෙත් එක බලන කොච්චර ජීවුනක්ද මේක. ඒක ඉතින් අහගෙන ඉන්න ඔක්කොටම ලොකු ඇස්සටවිල්ලක් සිද්ධ වුණා. අපි බොහොම ඉක්මනට මේ සමහර අද්දකීම් සතියෙන් හිටියට උත්කෘෂ්ඨ නොවෙන නිසා අසතිය කියලා ලේබල් කරනවා. ඒක ඕනියමක්. ඒකට විඳවන්න වෙනවා. ඒ නිසා කොහේ හරි බලන්න මේ පණියක්කේ ඉනකොට මොන නන්නත්තර හේතු වුණත් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් හිතන්න බුදු වෙලා ඉන්නේ කියලා. වෙන මොකක් කතා කරන්නේ. ඇවිදිනකොට මට වම දකුණ උණුසුම සිසිල් කම්පන නොතිබුණා නත් හිත හුරුලෝ දිහා බැලුවා තමනලෝ දිහා බැලුවා ඒ ඇවිදින වෙලාවෙත් මම ඇවිදිනවා හෝ ඇවිදින බවට හිත ගන්න පුළුවන් තත්ත්වය තියෙනවා නම් එච්චරයි ඊට පස්සේ බලනකොට ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් පෝස්චර් එක දන්නවනම් තමන් ඉන්නේ ඉරියව්ව දන්නවනම් ලොකු ළඟා වෙනවා. ඒක දන්නේ නැතුව මොන විස්තර දරගෙන හිටියත් ඒවා නිකන් ඩීටේල් විතරයි අරසාවක් නැහැ. ඒ නිසා මේ සත්‍ය කියන එක අපි හිතනට වැඩිය ඉදිරි පැහැදිලි වීදිච්ච බූවල්ෙක් වගේ එකක්. ඒ සවිස්තර විස්තර බලන්නත් පුළුවන් සාමාන්‍ය ඉරියව්වේ ඉන්න බව, බැටරි නැති බව දැනෙන්නටත් පුළුවන්. එයින් සතුටු වෙන්න ඕනේ යෝගාවට. ලදදීන් සතුටු වීම කියලා මට අඩු ගානේ මම දැන් මැරිලා නැති බව දන්නවනේ. අම්මා මැරිලා. මං අඬනවා. නමුත් මම මැරිලා නැති බව දන්නවනම් මට සතිය තියෙනවා. මගේ ගිට ගිටි අරගෙන ගිට ගිනි අරගෙන. ඒනකොට මගේ සතියට ගිනි නෑ නෑ. ඉතින් මම සතියෙන් දන්නවා ගිට ගිනි අරගෙන. ඉතින් බේරලා. එහෙම නැත්නම් ඔබත් මෙච්චර සතිය වේදන මගේ ගෙට ගිනි ගත්තේ මොකද ස්වාමීන් වහන්සේ කියලා මොකක්ද දෙන උත්තරේ? ඕ ගෙදර හැදලා තියෙන පට වියපෝතේජෝ නිවන් දකලා නැහැ. ඒක සතිය පිටලා නැහැ. ඔබ ගිනි ගන්න සුළු දෙයවල්. ඔත් උඹට පුළුවන් හැකියාව ගෙට ගිනි ගන්නෙත් ඒ බව දැකලා මම ගිනි ගන්න බව දන්නවට කනගාටුවක් වෙලා තියෙන බව දන්නවන්නේ වගේ මේ පුංචිම දෙයට සතුටු වෙන. එහෙම නැත්නම් මේ ආරම්භක දෙයට සතුටු වෙන ආධුනික මනස නැත්නම් බිග්ිනර්ස් මයින්ඩ් එක තියෙනවා නම් අපිට ඒක නෙමෙයි කෙලවර එක පටන් ගන්න. එතන යායුතු ගමන දිග ගමනක් යනවා. නමුත් ඒක අසත්‍ය කියලා නම් කරගත්ත ගමන් ඉතින් දෙච්ච. ඉතින් ෆ්‍රස්ට්‍රේෂන්. ඒකට බුදුහාමරවක කියන්නේ නැහැ. ජනසේ ඒකට කියලා තියෙනවා බොහොම සතිය තියෙන. ඔබ නැහැ කියනනම් ඔබ විදවන. තුයිද එහෙම කියනකොට තේරෙනවද? සැකයි මට. ඉතින් මේකෙත් කියලා තියෙනවා මේ ප්‍රශ්න ලියනකොට මේ සක්මන් කරද්දී මට සතිය නැති උනායි කියලා. ඉතින් දිගට දිගට අහලා බලද්දී සතිය නැති වෙලා නැතිනම්. සක්මනේ ඉන්න බව දන්න තියෙන්න බෑ. එහෙම නෑ. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා සරුවචන අපිට පොඩි මේ මතක් කිරීමක් වෙනවා සතාධිපතිය සම්පීඩන. බලව කොත්තේ හිටියත් හැම චිත්තක්ෂණම සතිය තියෙන. පැය 24 සතිය තියෙනවා කියලා ගත කරන්න හදන්නේ. සතියට කරන ස්තුතියක් සහ සතියට කරන ගෞරවයක් මිස අසත්‍යමත් වෙන්න බෑ. උත්සාහ කරලා බලන්න පුළුවන්. අසතිය කියන එකක් අපි දාන්න හදන්නේ තමන් කරේ තියෙන ද්වේෂය. වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය. එහෙම නැත්නම් ඒකට අසත්‍යමන්ත මේ මනුස්සයන චාර්මස්ස කියලා දාන්නේ ඒවට තියෙන ද්වේෂ මිසක් මේ සතිය කියන්නේ ඊට වඩා බොහෝම ඉතිරි පැතිරිච්ච බලවත්ම චෛතසිකයක් අපි මේ දෙකර මොඩකම තමයි යට රජ වෙන්න දුන්නේ නැති. යට නායකත්වය දුන්නේ නැති. යට සභාපතිකම දුන්නේ. දැන් අපිට බැරි වුණා අපිට පුළුවන් තරම් සභාපති කරන්න ඕන කියලා දන්නවනේ. හැබැයි එයාගේ කෘත්‍ය රාශියක් තියෙනවා. ඔය පඩ ධාතු මනස කාර්ය බලන එක. ඒක නෙවෙයි. නිකන් හුදු අරමුණ ගන්න. හුදු ඉරියව්ව ගන්න එක. අන්න එතෙන්ද ගියොත් අපිට ඇත්තට සතුට වෙන දෙන කාරණා ලක්ෂයක් තියෙනවා. අපි ඒ තියෙදි ප්‍රපංච කරලා අනවශ්‍ය මේ ආතතියක් ගන්නවා. ඒ නිසා main thing is not to worry. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ආර්යංකේදී හුස්ම සංසිඳී සතිය තියුණු වී විවේක ස්ථානික සිත රැඳී තියෙන විට සමහර දිනවල රූපහා ජවනිකා ඉබේ ඇති වී නැති වී යනවා. සිතවිලි, ශබ්ද, හෝ වේදනා වලින් බාධා නොවේ. මෙම රූප ජවනිකා පරයන්කෙන් පසුව මතකයට ගනු නොහැක. ඒවා මගේ මෙලොව ජීවිතයට කිසිම සම්බන්ධකමක් නැති බව මට දැනෙනවා. නමුත් වැඩි වේලාවක් විනාඩි 20ක් 30ක් පමණ මෙතන සිටිය නොහැක. වීරියෙන් එතන සිටීමට මනස යොමු කරත් එහි ඇති සොම්නස හා තෘප්තිය ටික වේලාවකින් අඩු වී නීරස භාවයක් දැනේ. ඉන්පසු උනන්දුව අඩු වී මෙතන තව මොකුත් නැත කියා සතිය එයින් එළියට එනවා. මෙම ස්ථානයේ පැමිණි මුල් වකවානුවේදී සිතට දැනුණු සොම්නස් ගතිය හා තෘප්තිය දැන් අඩු වෙලා. යම්කිසි නීරස භාවයක් නැත්නම් අතෘප්තිමත් භාවයක් දැනෙනවා. මෙතන මාස ගණනක් මා සිටිනවා. නමුත් භාවනාවට සහ අධ්‍යාත්මික දියුණුවට ඇති උනන්දුව අඩු වී නැත. සූත්‍ර දේශනා හා පරයන්ක භාවනාව දිනපතා උනන්දුවෙන් කෙරීගෙන යනවා. මේ විදියට වීරිය හා සීලය තව වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්නද නැත්නම් වෙනසක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙනු මැනව. තෙරුවන් සරණයි. ඔව් මේකම තියෙන වචන නැත්නම් මේකම තියෙන සංසිද්ධි ගත්තොත් ඒ හොඳට සතිය එළඹිච්ච වෙලාවක නිකන් රූප ජවනිකා පතරද්ද චිත්‍ර වගේ ජවනිකා එනවා. ඒක ඒකට හොඳට Taman දන්නවා මේ දෙලුම්පතේ වැටිච්ච වතුර කකුල වගේ එක ගෑවෙන්නේ නැහැ. ඔය ඇවිල්ලා යනවා. නැත්තම් පස්සට බලනකොට ගන්න දෙයක් නැහැ. එතකොට තියෙන මේ තෘප්තිය ටික වෙලාවකින් නැති වෙච්චාම ඉස්සල තියෙන රූප ඇති වෙලා නැති වුණාට නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තෘප්තිය නැති වෙච්චාම කනගාටුවක් වෙනවා. දැන් ಜಾති දෙකක්. එකක් තමයි භාවනා කරගෙන ඉන්නකොට නිස්සද්දව ඉන්නකොට විවේකීව හිතවිලි නැතුව ඉඳලා ඕන ජවනිකායෙන් පටන් ගත්තාම ඒ ජවනිකා පහව යන සුළු බවක් විනිවිද දැකියන සුළු බවක් භංගුර බවක් දකිනකොට තෙදක් වෙනවා. ආවට වැඩක් නැහැ නේ මම නැති වෙනවනේ. නමුත් ඊට පස්සේ න තෘප්තිය නැති වෙච්චාම ඒක අල්ලගෙන. ඒකට නඩු. දැන් පච්චත්තාපයි මාස ගාණක් මුස්පීන්තු ස්වාමීන් වහන්සේ දැන් මේ මුස්පීන්තුට මොන තොවිල කරන්නද කියලා අහනවා. ওই දෙකම එකයි. ඔක අල්ලගත්ත නිසා මුස්පින්තෝ මා සායක් ගෙදිනවා. මුස්පින්තෝ තර අවරූප ජවනිකා ටික වගේ ඒකත් නැති වෙලා යනවා කියලා ඒක දිහත් බලන්න පුරුදු වෙච්ච අවශ්‍ය මේකෙන් අපිට එන ඉන්ට්‍රික්ට් වෙන හැටි අපිට කැවෙන ගතිය අපිට දින උප්පණ ගතිය, ඉද්දන ගතිය, රුප්පණ ගතිය ඇති වෙලා තියෙන්නේ මේ ඇති වෙච්ච තෘප්තිය සහ සතුට නැතිවීම වර්ධවලාලා. ඒක සාකච්ඡා කළා තමයි මේ විසඳන්න පුළුවන් වෙන්නේ නැත්නම් විසඳන්න බෑ මොකද සදාචාරවාදයක් තියෙනවා මම මේ අරමුණු පාවී යන ගතිය දැකීමෙන් ඇති වෙච්ච චිත්තේද තෘප්තිය මගේ මම ඒක තියෙන්න ඕන නැති වෙන බොඳ වෙලා යන අරමුණ නැති උනට ගානක් නැහැ අලල්ල මේ වේදනාව මේ තෘප්තිය ජාග්‍රහණ තේචාම මාස ගණන් විදුණ ඒ කියන්නේ Taman අල්ලන අල්ලන ගැම්ම තමයි ඉතින් ඒක නිසා දරුවචන් වහන්සේ බෞද්ධයා ලේසියට පහසුට රාෂ්ට්‍රෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කිව්වට සැප ආවත් දුක ආවත් නොසැලෙන මනස කියලා එකක් අපිට උගන්වනවානේ. අපි විවාහයේ මේක තිබුණාට මනසට වද්දන්න අමාරුයි. බොඳ වෙච්ච රූප ආවට මේ වගේ වෙන සුලිති මම කොටේ කරදර වෙයි. ඒක හරි. ඒ බොඳ වෙච්ච රූප ආපු නිසා ගෙවෙන බව දන්න මගේ සතුට ගෙවුනට පස්සේ අන්න කරදර වෙනවා. ඊට පස්සේ නඩු. ඒකට මම කුමක් කළ යුතුද? මේකට තටමන්නද, සීලය වැඩි කරන්නද? එහෙම නැත්නම් ඕකත් අර අර චීන කන්නඩියෙන් බලලා ඕකත් ඇති වෙන සුළු එකක් කියලා දැනගත්තා නම්. ඒ යෝගාවචරයට ඉතින් ඒ සමහරට කර්මාවර නැති, අමාරු වෙලාවට චින්තන රටාවල්, ආකාර පරිවිතක්ක දෝෂ තියෙනවා. ඉතින් ඒවා අපි සාකච්ඡා කරන තේරුම් ගන්න ඕනේ. මේ විඥානය අපිට අරක දීලා හරි මේක අල්ලගෙන අපි ව්‍යාපාර වලට බඳ ගන්න. මොනවා හරි සමිතියකට බඳ ගන්න හදනවා. බඳගත්තට පස්සේ ඒ සමිතිය විසින් අටන් කරනවා. සමාජික මුදල් දීලා මේ අටන් කරන්නේ. ඊට පස්සේ දිගටම තේජේ. ඉතින් යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා නෙදී. ඉතින් ඔච්චර කරගත්තේ ගියා නම් මේකත් ওই ওই જાතිම තමයි මේකත් ගෙවෙන සුළුයි කියලා දැක්කට පස්සේ නිකන් වගකීමක් පැහැර හැදියා වගේ තමයි හිතෙන්නේ. එතෙන්දි වරී කරන එක තමයි සදාචාරය කියලා හිතන්නේ. හොරි කරන එක පෘථග්ජනයාගේ බේසික් නීඩ් එකක් නැත්නම් මූලික අයිතිවාසිකම්. ජී හොරි කරන මිනිස්සුත් එක බුදුහාමුදුරු ඉන්නේ නැහැ. ජනසික කැමති නෑ ඒකට අසුර කරන්න. එල කියනවා මේකත් මම නෙවෙයි කියපම් මම ආත්මෙ නෙවෙයි කියපම්. ඔකත් එහෙම ඒ දෘෂ්ටිකෝණයෙන් බලනකොට මා හයක් ඉන්නේ අය නිකම්ම යනවා. මෙතන ඉඳලා තියෙන්නේ යාට පොහොර හැම්මලා තියෙනවා. යාට මේ ආහාර ලීලා තියෙනවා. අනේ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මේ තෘප්තිය සහ සතුට සදාකාලික එකක් වෙන්නේ. ඒක නිසා අකින්චඤ්ඤා ඉඳලා නේව සංඥා නාසඤ්ඤායතට යනකොට හිස් තැනක ඉඳලා තමයි එන්නේ සංඥා ඇතිත් නැති නැතිත් නැති තත්වයකට. ඒ හිස් තැන ඉඳලා සංඥා ඇතිත් නැති නැතිත් නැති තත්වයට එනකොට ජීවුණාවක් කියලා නෙවෙයි ඒක බෙල්ලක් තියෙන හත් වෙනි දිහා ඉඳලා අට වෙනි දිහාට යන්නේ. මොකක්වත්ම නැති තැනක ඉඳලා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති දෙකම ගණන් ගන්න නැති තත්ත්වය. කියන්නේ මොකක්වත් නැතුව ගණන් නොගෙන සිටීමත් මොකක්වත් ඇතුව ගණන් කර සිටීමත් දෙක බලනකොට යමක් ඇතුව තියෙදි ගාලල්ලා කියන එක හොඳයි. ඒතනද නිවන නෙමෙයි මේ කතා කරන්නේ. අකින්චඤ්ඤාය ගැන කිසිවක් නැහැ. ඔය මේක පටන් ගන්න කෙනා මොකුත් නැහැ. හිත බොහොම ජොලියේ ඉන්නවා. ඊට පස්සේ යමක් එනවා මොනවාද මේ හිතවිලි විචාය. ඒක පටන් ගන්න දෙවිද හොඳයි. ඊට පස්සේ ඒ ගණන් නොගෙඩීම සිට ඇතිවෙච්ච තෙද තෘප්තිය ඒක නැති වෙනකොට ආන ෆෝමියුලා එක මතක නැතිලා ආය අහුවෙනවා. එනිසා නිකන් ජල සටහනක් තියාගන්න යමක් නැති තැනක ගණන් නොගෙන සිටීමට වඩා යමක් ඇති තැන ගණන් නොගෙන සිටීම වඩා දියුණුවක් වඩා සෙල්ලක්කාරකමක්. ඒ දේ ඊටාම ප්‍රිය දේ නම් ලොකුම ලොකු දියුණුවක්. තමයි මේ ගණන් නොගෙන ඉන්නේ. ඉතාමත් වැදගත් කියලා අපිට පෙන්වන්න හදන දෙයක් තියෙද්දි ගාලල්ලා කියලා කරපණ ඉන්නවනම්. දායි. එච්චරයි කියන්නේ. හැබැයි ඒක විකුණන්න පුළුවන් අදහසක් නෙවෙයි. ගොඩනෙක් ඒකට කැමති නැහැ. නමුත් පරිසං වෙන්න අනිවාර්යයෙන්ම ඔතෙත් යනවාමයි. උපදෙස් ලැබුවත්, සාකච්ඡා කරත් මේ භාවනා කරනකොට කරනකොට ඊටත් වැඩිය මේ මහා මේරු පර්වතයේ දෙදලා ගියයි කියලා කිව්වත් හිමාල පර්වතයේ පොළොවට බහගත්තා කියලා කිව්වත් Taman දවසක එනවා ඉතින්ද එවැනි දෙයකට තරම් වෙන හිතක් එවැනි දෙයකට තරම් වෙන වීරත්වයක් ඇති කර ගන්නවා මිසක් මේ වගේ තැන්වලදී වැටෙන එක නරකක් නෙවෙයි නමුත් මේ විඥානය කරන මේ මායා ෂටගති දැනගෙන ඕකනේ ඔයිට වැඩි දෙයක් වුණත් මම මේ ඇතුළින්ම මම කාගෙන ඇතුළින්ම සාධාරණීකරණය කරන යනවා කියන කොට තමයි කියන්නේ ප්‍රපංච කරන්න දෙන්නේ කචින් කතා කතාන්ති භාවයට යන්න දෙන්නේ තව කෙනෙක් මේකට වගලා ගන්න යන්නේ ව්‍යාපාර කරන්න ඒකත් එහෙම යන්න එකයි තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යන භාවනාව මට ඊටා පාසුවෙන් දැනේ. gedara වැඩ කරද්දී හෝ වාහනයක යද්දී මට එතනට ඒම පහසුවේ. ළඟදී සිට මට මේ හිස්තැනක්සේ දැනේ. ඒ ඊතා සනීපදායක තත්වයකි. කරුණාකර මේ පහදා දෙන්න. මොකද්ද පහදන්න දෙන්නේ? ඉතින් ප්‍රශ්නයක් තිබිලා අයි වුණා අනන්තන් සුවාලේ තිබිලා සනීපයි. දැන් මට මොනව හරි කරන්න. ඉතින් ආයෙත් සුවාල කරන එක තමයි වෙන ප්‍රශ්න. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මම මේව කතා කරනකොට මොකාවත් මයික් එක ගන්න. ඒ ගත්තොත් නෑකට කැපෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නයක් නැති. එදාට ලොකම් ප්‍රශ්නයක් කියන්නේ අපි අලුත් එකකට කැමති නෑ, කෙලෙස් නැති දැනට කැමති නෑ, නිවනට කැමති නෑ, හුදේකලාවට කැමති නෑ. ඒක ප්‍රශ්නයක් කරගෙන මේ ලෙඩේ හැදෙන්නේ සීනියර් යෝගිස්ට විතරයි. මේක සාමාන්‍ය සාමාන්‍ය ලෙඩක් නෙවෙයි. මේක බරපතල ලෙඩක්. මේක ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. මේක බේතින් අතගත්ත ලෙඩක්. එවිදි අපි මේ මේ ෂෙයා කරනකොට මම කියනවා අරුණට මේක ක්ලිප් එක මට දෙන්නයි කියලා මේ මෑත් ගිරද මට එන හැම ඊමේල් එකක්ම මේකට තමයි ඇඩ්‍රස් කරලා තියෙන්නේ. දැන් අද දැන් මේ දම්රිකේ හිටගෙන ඉඳදී කෝල් එකක් ආවා එංගලන්තේ. මම දන්නේ නැති නිසා රින් කරා. බලනකොට ඒ මිනිස්සු උදේ වෙලාව පාන්දර 3යි වෙලාව. ඉතින් අරමට බයිනවා මේ වෙලාවට ටෙලිෆෝන් කරා. මං කිව්වා එහෙන් කතා කරා. ඊට පස්සේ කියනවා මෙහෙමයි මෙහෙමයි මේ දෙක තියෙනවා. දැන් මොකක්වත් නැහැ. දැන් මොකද කරන්නේ? ඉතින් මට ගොඩාක් ප්‍රශ්න අහන්න මේ තියෙන එකද කරදරේ නැති එකද කරදරේ. ඊට පස්සේ මං කිව්වා මේ මෑතක කරන මේ ඩිස්කෂන් පොඩ්ඩක් අහන්න. අපි මේක නැවත නැවත මේ සාකච්ඡා කරනවා. මට හම්බුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි හම්බුණාට වදින්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ ඒක මොකද ඒ කොහොමද කියන්නේ කියලා. ඒක වදින්නේ නැහැ. මගේ ප්‍රශ්නේ වෙනම එකක් කියලා හිතනවා. මේ ඔක්කොටම කියන ප්‍රශ්نين අර ජෙනරල් එකේ එක්ස්ට්‍රැක්ට් ඇබ්ස්ට්‍රැක්ට් knowledge එක ගන්න බෑ. ඉතින් ඒක අයිතිවාසිකමක් කරන ඒකට උත්තරයක් නැහැ කියලා බ්‍රූඩින් ඒක අල්ලගෙන දගලන්න හදනවා. ඒ දීප උත්තරේ මේකට ගලප ගන්න දන්නේ නැහැ. ඒ තරම්ම feelingful. එහෙම නැත්නම් ඒක ඒ තරම්ම assume කරලා ප්‍රශ්න. නැත්තම් කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරන එක තමයි විඥානයේ කත්කෘත්‍යය. මොනම හරි තැනක ප්‍රශ්නයක් ඇති කරලා එන්ගේජ් කරනවා. මොනවාක්වත් නැතුව ඉන්නකොට විඥානය අනිදර්ශන தත්ත්වයට වැටෙනවා. අපපතිත විඥානයක් බාරපත් වෙනවා. ඒ නිකන් ගොඩ දාපු මාළුවෙක් වගේ. යට ඉන්නම බෑ. මොනම හරි දෙයක් වගලගෙන මොනම හරි දෙයක පටලවලා ව්‍යාවෘත කිරීම. එහෙම නැත්නම් ව්‍යාපාර කිරීම. අව්‍යාපාර ක්‍රමේ තමයි විඥාණය ප්‍රපංච නොකර යන්න ඇරියට පස්සේ විඥානයේ අර බලාධිකාරිය හරියට නඩු රැති උසාවියක අග්‍රවිශකාරතුමා වගේ ඇති දෙයක් නැහැ. මොකද නඩු තියෙනවනම් තමයි අග්‍රවිශකාර ලොක්කා. නඩු නැති උසාවියක මොකද්ද? ඉතින් ඒ නිසා අග්‍රවිශකාරය කොහොම හරි බලනවා. නඩුවක් හදාගන්න. ඉතින් විඥානයේ සෙල්ලම ඉතින් මේ දවස්වල මම දන්නේ ඔයගොල්ලෝ අවදින් ඉන්නවනම් ඇමරිකාව කරන පොලිටිකල් සෙල්ලමේදී මම මේ ඇමරිකාවට තරහට නෙවෙයි. කියන්නේ මම වීසා ඉල්ලපුවම ඉක්මනටම දෙන්නේ ඇමරිකාවට. ඒක නිසා මම කිසි තරහක් නැහැ. නමුත් ඒ කට්ටිය කරන දේ මේ විඥානයේ කෘත්‍යය 100ට 100ක්ම පෙන්නනවා. ඒක පොලිටිකල් පැත්තෙන් අපි අතන මයික්‍රෝ ලෙවල් එකේ අල්ලන්නේ. ඔය අපිට ඇමරිකාවට දොස් කියන්න බෑ. ඇමරිකාව මොඩල් එක පෙන්නනවා. මගේ හිතත් කරන්නේ ඒක. කාටවත් බෑ මේ ඇමරිකාවේ දෝෂයක් දකින්න ඕන රහත් වෙච්ච කෙනෙකුට පුළුවන් මගේ හිතේම කරන්නේ නැහැ කියලා. නමුත් අපි කරන හැම කටයුත්තකම ඔයගේ ස්ප්ලිට් ඇන් රූල් තමයි යන්නේ. තාටකටත උසල කියන්නේ චීචි මම නම් කවදාකවත් එහෙම පොලිටිකල් ලේම් එකක් නැහැ. පොලිටිකල් ලෙජෙන්ඩ් එකක් මයි ළඟ නැහැ. නැත්තම් ජීවත් වෙන්න බෑ. ජීවිතය කියන්නේ ඕක තමයි. ඒ නිසා හොඳට බලන්න මේගොල්ලෝ කවුරු හරි විනාශ කරන්න ඕන නම් ඇතුළෙම දෙකට බෙදෙනවා. දෙක ගන්න. ඒකට කියන්නේ ස්ප්ලිට් මයින්ඩ් කියලා. කිසිමොත්තුතුමා කියනවා අපි ළඟ තියෙන ශක්තිය එක දිශාගත වුණොත් කෙලිම නිවනේ. එකට ගැටෙන්න ගත්තොත් එකම යුද්ධේ. දැන් තියෙන්නේ මේ 50 දෙන්න එකට ගැටිලා. චෛසික ටික එකට ගැටලා. මේක මෙහෙම එක දිශාගත වෙච්ච ගමන් කාණ්ඩමක් සහ යකඩයක් අතර තියෙන වෙනස. කාණ්ඩ මේ දිශාගත වෙච්ච ගමන් ඒක උතුරු දකුණට ඇදෙනවා. යකඩේ දිශාගත වෙලා නැහැ. ව්‍යාවෘතයි අංශු. ඒකට යකඩේ කියනවා. බරෙන් හැඩෙන් මොකෙන්වත් වෙනසක් නැහැ යකඩය කාණ්ඩමයි. යකඩේ එක පැත්තකට නැහැ. කාණ්ඩමක එක පැත්තක තියෙනවා. ඉතින් ඒකේ හරව ගන්න තමයි අපි කාන්දමක් යකඩයක් අරගෙන ඒ කාන්දමක උඩ උලා හිටියොත් යකඩ කාන්දම් වෙනවනේ. යා සත්පුරුෂයන් ඇසුරු කරවුවත් එක ක්‍රමයකට ඇසුර හරහාම කිසිම ගැවීමක් නැතුව යකඩේ කාන්දමක් කරගන්න පුළුවන්. අවසාන සිංහල භාෂාවෙන් නගා ඇති ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ භාවනාවට වාඩි වී තප්පර කිහිපයකින් මට ශාරීරියේ හැඩය සහ වාඩි වී ඉන්න ස්වභාවය මනසට දැනේ. විටින් විට හුස්මද දැනේ. හිත ශරීරයේම පවතී. හිත යන්නේ කලාතුරකිනි. ගියත් නැවත ශරීරයටම එයි. ඉන්පසු හිත යටි හිතට ළඟා වී මූණට මූණ දමා සිටී. සතිය අඛණ්ඩව පවතී. මගේ ප්‍රශ්නය මම මෙම తত্ত্বය මාස කිහිපයක් අත්දැක්කත් ඉදිරියට නොයන බව හිතේ කරුණාකර උපදේශක් දෙන මෙන් ඉල්ලා සිටිමි දේරුවන් සරණයි අපිට වෙනම කොන්කොක්ෂන් එකක් හදන්න ඕන මේ සීනියර් යෝගීන්ට එකම ප්‍රශ්නේ තියෙන්නේ එකම ප්‍රශ්නේ තියෙන්නේ විවේකයක් ආවොත් පෙන්වන්න බෑ එකම ප්‍රශ්නය ඒ එකක් හරි. ඒක නීරසයි. ඔයේ ඉන්නවා. මට මේක හරිනේ මට කොහෙන් හරි ප්‍රශ්නයක් ගෙනත් දෙන්න කියලා. කොහෙන් හරි ප්‍රශ්නයක් ඔළුවට දාන්න. ඒ මේ ඉන්න කට්ටියට තමයි පිස්සු මේ සීනියර් යෝගීස්ලා කියලා අඳුර ගන්න හදාන්නේ. මගේ ඉන්ටර්නෙට් එකට යන්න, මගේ ඊමේල් එකට යන්න ඔක්කොමලා සීනියර් යෝගීස්ලා තමයි. පුදුම හිතෙනවා හරි සතුටින් ඉන්නේ ඒක නිසා. يعني හිතියට වැඩිය පැහැදිලිවම තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් ඇවිල්ලා තියෙන මේ පිරිසුදුකම ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න. කොහොම හරි එයාටම කතා කරලා කිව්වට පස්සේ කියන අම්මෝ මුදුම විදිහට ප්‍රශ්න විසඳුනායි කියලා. වෙන කෙනෙක් අදප නෑ නෑ මගේ ප්‍රශ්නේ ඕක නෙවෙයි. වෙනම ප්‍රශ්නයක්. ඉතින් ඒ තුළ මට මට පේන දේ අහුරතලයක් විතරයි තියෙන්නේ. කියන දේ හරියට තේරුම් ගන්නවා කොහෙන් කිව්වත් එකමයි කියන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නට ඒ පුදුලට අරගෙන ළඟ තියාන උකුලේ තියාන හුරතල් කර කර ඒකම කිව්වහම ඇත්තටම ටෙක්නිකල් පැත්තක් නෙමෙයි ඉමෝෂනල් පැත්තක් මේකේ තියෙන්නේ. affectionate affection පැත්තක් ඉතින් මම බොහෝ දෙනෙක්ගේ ප්‍රේමවන්තෙක් වාටපත් වෙලා. ඉතින් මොකද්ද ගේන් එකක් තියෙනවා මගේ. same gain and everything is going on. නැවත ඒක මේ බලහන් ඉන්නකොට මේ අපේ අර ඉතාලියෙන් පැවිදිච්ච හමුදුරුවෝ ඇවිල්ලා කතා කරලා කිව්වා මනසත් ගොඩක් ඒවා කරපු කෙනෙක්. අවුරුදු 3ක් විතර කරයි කිව්වා මේ social service. අවහන්සේ ළඟට එන මිනිස්සුන්ගේ වැඩිවීමක් තියෙනවා කිව්වා ප්‍රශ්න වැඩිවීමක් තියෙනවා කිව්වා. එතකොට මේකට දක්වන ඇටිටියුඩ් එක මොකක්ද කියලා. එන්නේ මිනිස්සු වැඩි එකම ප්‍රශ්නකම කවදාකවත් කරාරින්නේ නැහැ. මොන විදියෙන් ආවත් මට පුළුවන් නම් ප්‍රශ්න ගන්න නැතුව අරින වෙලාවල් මම තියෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් මම පුළුවන් තරමකට ටැකල් කරනවා. ඉතින් කොහොම මොකද්ද මේකට තියෙන උත්තරේ දැන් මේක මේ වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක ඉන්නේ. කැපැසිටි එකක් තියෙන මිනිස්සෙකේ ඉතින් මම කියවා දැන් උත්තර මම එකක්වත් දෙන්නේ නැහැ ප්‍රශ්න විග්‍රහ කරන එක විතරයි කරන්නේ. ප්‍රශ්න විග්‍රහ කළේ යාටම බලා ගන්න කියන උත්තරේ. සාර්ථකද කියලා මම කියන්නේ. එයාට විතර නෙවෙයි මට සාර්ථකයි. මට යම් කිසි ප්‍රශ්නයක් ආවට පස්සේ තව කෙනෙකුට යනවට වැඩිය මේ ප්‍රශ්නේ ඇනලයිස් කරන්න පුළුවන් නම් ඒ සඳහා දැන් මේ කෙනෙක් ප්‍රශ්න අහන එකයි එකෙමුත් මට මොකද්ද ගේන එකක් තියෙනවනේ. මම මේක සමහර විවේචනාත්මකව කියනවා ජයග්‍රාහී උත්තර දෙනවා සමහරවිට ෆැක්චුවලි උත්තර දෙනවා ඒකේ මට අන්තිමට එක්ස්ට්‍රැක්ට් වෙනවනේ මම ළඟට එන ප්‍රශ්නයක් කෙනකොට මම දන්නවා මේ කෙනා අහපේකම තමයි මම මෙයාට බැන්නට මොකද මමත් දැන් ඒ ඒ බෝට් එකේම ඉන්නේ කියලා ඉතින් ඒ නිසා මේ අපි ප්‍රශ්න හදා බෙදා ගැනීම හරහා අපි එකිනෙකා මේ සංසාරේ දුකනේ මේ අපි හදා බෙදා ගන්න මම කියන්නේ මේ ප්‍රශ්න පුත්පලික ප්‍රශ්න මේ මානව ප්‍රශ්නයක් මේ මානවකගේ තියෙන ප්‍රශ්නේ අපිට උදේකලාව පෙන්වන්න බෑ ගිය ගමන් බෝරින්. ගිය ගමන් ස්පීඩ් එක බලන්න. ඒක ඉක්මන් කරන්න කොහොමද කියලා වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ කකකොරට වෙලට කියනවා අයියෝ කියලා සතමත කරනවා භාවනා කරන්න වෙලාවක් නැහැ. <clears throat> අරග කරගන්න වෙලාවක් නැහැ. මේක කරන්න බෑ කියලා ඒ පැත්තෙන් අහනවා. ඊට වැඩි මේ ප්‍රශ්න හොඳයි. එදා කොහොම හරි ක්‍රමයක් තියාගන්න මේ ප්‍රශ්නේ කරත් උත්තර නැති ප්‍රශ්න ටික දිගටම යනවා නම් මම හැමදාම ලොක්කා. <clears throat> හැමදාම ප්‍රේමවන්තයෙක්. ඒ නිසා මම හිතනවා ඒකට මේ සාකච්ඡා කරනකොට මම හිතන්නේ මේකට ෆ්ලැට් රේට් බ්ලැක් රේට් එකේ ආන්සර් දෙන්න බෑ. ඇසිමේට් කරගන්න අද අපි සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ මේ මේ විඥාණය කරන මේ ට්‍රික් එක ඒක හිම සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ගියේ පාර ධම්රිවිගේ මේ අපි අනාථ විද්‍යකෝවාද සූත්‍රයේ ඒ සාකච්ඡා කරනකොට ඒ මහත්ය කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ විඥානයේ විශ්ින් කරන මේ අනුශය කියලා සත්‍ය කරන එක දැනගන්න මොකද්ද කරන්නේ මම ගාව මේ කවුද මේ ප්‍රශ්නේ අහන්නේ විඥාණයමනේ මම හොරා ගියාමයි පේනවට හොරා අම්මා කියයිද මගේ පුතා තමයි හොරකම් කරේ කියලා එයිසම් කොහෙන්ද මේ ප්‍රශ්නේ ඉන්නේ මේ ප්‍රශ්න අහලා දැනගන්න ඕනෙලා තියෙන්නේ මටද විඥාණයටද විඥාණයට ඇත්තටම ලිබරේට් වෙන්න ඕනේද? කවදාවත් නැහැ. එයාට ඕන කරලා දෙන්නේ අවුල. එයාට ඕනලා දෙන්නේ මේක රජ කරන්න. ඒ නිසා මේ විඥාණය දෙන ලනුව තේරුම් ගන්න බැරි නෑ. විඥාන දෙන ගොඩ පෙරක දොරකම තේරුම් ගන්න බැන්න අපි හැමදාම ප්‍රපංචන පොලිතන ප්‍රපංච කරන ප්‍රශ්න කර කර ඉන්නවා. ඉන්නකොටම දැනගත්තොත් මෙයා මේ එන්නේ මොකාට කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා නැගගෙන එනකොටම අල්ලගත්තොත් ස්ට්‍රෙස් වෙන්නේ ඉස්සලා දැනගත හැකි මේ මනසට නම් කාටවත් නිකන් ඉන්න බෑ නිකන් කොහොම කොහොම හරි ගහබල්ලා බප්පෙස්සන් කියලා වැඩිම වලියක් අදින එක තමයි. වැඩිම එච්චරයි. ආනික දිහා බලනකොට එහෙම දැන් නැත්තම් නිකන් ගෝ එකක් නෑ ලයිෆ් එකේ නිකන් වැඩක් නෑනේ. වලියක් නෑ. not eventful not dramatic ඉතින් අපි ලයිෆ් එක මේ වගේ ඩ්‍රැමැටික් ඉවෙන්ට්ෆුල් කරන යනකොට විඥානය පූර්ණ පෝර ලබනවා. පූර්ණ මේ ආහාර ලබනවා. ඉතින් දිගට perpetuation of uncertainty. දිගින් දිගට යනවා. ඉතින් මේ වගේ යෙදී භාවනා කරන අපි එහෙමනම් සතුම් මරණ හොරකම් කරන පොලිටික්ස් කරන මිනිස්සු ගැන දැන් තමයි තව කෙනෙකුට දුරාචාරයට යොමු කරවන්න කටයුතු කරන කෙනෙක් ගැන එකමට හිතන්න කෙලවරක් දකින්න පුළුවන් වේද කියලා. දැන් නම් අපි මේ කෙලවරට දකින්න බය හැලන්නේ දඟලන්නේ. ඒක කෙලවරක්වත් කෙලවරක්වත් දකින්න. ඒකයි කියන්නේ මේ බුදු කෙනෙක් උපදිනකොට පුතඥයාට තියෙන පුදුමාකාර දුක්ඛන්දක් අයින් කරලා බුදුරජාන්සේ පොඩි ටිකයි අපට දීලා තියෙන්නේ. අපිට ෆුල් ටාස්ක් එක දීලා නැහැ. අපිට ඒක කම්පැරටිව්ලි අපිට ඒක ණය විපස්සනා ක්‍රමයට හිතා ගන්න පුළුවන්. මොකද අපි ඉඳලා තියෙනවනේ ලයිෆ් එකේ. ලයිෆ් එකේ ඉඳලා තියෙන. එතකොට මේ වෙලාවක අපි කොහොමද කෙලවරක් දකින්නේ? කොහොමද මේ Tamange දුක් කෙලවර ගන්න කොහොමද අනුන්ට ගිනි කිඩි දෙන එකක් අපි නැත කරන්නේ. ඒකමයි ශිල්ප වෙලා. ඒ නිසා මේ තියෙන එක වෙන මොනක්වත් නැතුව මේ මාස 6ක් ඉන්න පුළුවන්කම සතුටක්. ඒ චේතිත් භාවනා අතාරපේක වීරත්වයක්. ඒ චේතිත් මං කවදාද මේ කරනවා කියලා ගත්ත අදිෂ්ඨානේ අමනුෂ්‍ය අදිෂ්ඨානය. අන්න ඒක රකින්න. ඊකට කරගෙන යන එකයි තියෙන්නේ. Now we move on to the questions in English. Venerable Bhante, how can I prevent falling asleep when I sit for meditation? Even with severe determination, I still fall asleep. Please advise with Venta. So I would like to know what is the mentality, mind situation of Train before sleeping and after waking up and uh, with respect to your primary object. Before you go into the sleep, are you in the primary object? Or after you wake up, easily you can come or you are coming to the primary object. This information is the technical data. Through that only we can analyze. So the, the person who raised the question to give some evidence, witness, otherwise very difficult to tackle the question. So the question, uh, the questioner can he or she answer Bhante? Otherwise we'll go ahead, go forward. Uh, we'll try to get the participation through other questions. Uh, the next question, during walking meditation, I notice the foot touching the sand as a rough sensation. After a few steps, the mind goes to another sensory input such as birds chirping or an itch. It comes back to the foot afterwards. Please advise how to proceed. No, this is uh, progressing and proceeding. I don't feel any hitch or any friction. So therefore, uh, if the, the, person who's writing can give the specific question or friction or, or hitch, then I can understand what is the mentality. Otherwise, this is a good uh, observation, good presentation, no problem the next question. I try to sit, but my mind will think of the future and meditation did not last long. About 10 minutes when I get up. In about 10 minutes when I get up, is there any way I can sit or meditate longer as I get upset when future thoughts come? Then to stop, uh, then I stop my meditation halfway. If you can take one episode, then you can say it is 10 minutes or it is halfway. But uh, see the opportunity, see the possibility after the complete uh, breakage or wandering off after the 10 minutes, again not to get up and start in the same sitting as a beginners with the beginner's mind. And see how far it is leading to the bewilderment or lack of mindfulness or daydreaming or is there any fresh chance again you to go back to the primary object. Or this is what we call experimenting or noble quest. Without doing it, so you are already defeated. But uh, humble request is to uh, get, the, get the beginner's mind and start again in the same posture. Or if you feel like get up and go, never mind, go and come back and again sit and do. Or if you are doing in the walking meditation, continue walking. And then you may understand very easily these uh, hindrances and these bewilderment. they, are, they are not very hard and fast. They are like just nets. You can see through it. They are not a wall. They are not a, uh, such a blank one. You can see through it, and whenever you see through it, you are seeing through a difficulty, seeing through a kilesa. So therefore, you learn the art, you learn the ways and means. Uh, whatever the troubles happen, whatever the distractions happen, you know how to restart. You know the beginner's mind. So answer is that. The last written question. Venerable Sir, please can you advise how I can not feel remorse each time I get angry or irritated? I know that anger is not seen in an ideal yogi, but I still get angry occasionally. How can I overcome regret and remorse when I feel angry? Thank you. So you have to make the regret as an object of meditation when and where regret happen, try to be mindful. That must be your tag. When and is irritation, when the uh, anger, when and where the, the friction happen, uh, try to make it as a object of meditation because even if you try to push it off, it won't go. So therefore, when and where you anchor, when and you take this as an object uh, and may train your mind uh, to take the irritation as an object, you have thousand and one times to be mindful being you are a, a short-tempered person. So don't consider this as a punishment, consider this as an endowment, make it an object, so, uh, your meditative object and then you can see it will not be, uh, no, more it is a uh, taxing, no more it is a distraction, but it's a cause of, or root cause, become the root cause for developing the mindfulness. So the Buddha used the word dharata, dharata is kind of a friction or aberration. So in the meditation, definitely aberration is the one manifest as the dhatu heat, stiffness, tension, movement is aberration. So you take this aberration as object of meditation, and this is a mental aberration, mental kind of a thing, the anger, or irritation, or kind of unsatisfactoriness. And once it is focused, it will just rectify. Moment you develop this habit, uh, you know how to see through it, you know how to go through it, and then onward, uh, you may be waiting till the anger comes. You welcome the anger because it is so recharging your battery. Okay? So as the schedule indicates, now we have uh, come up with the end of the question and answer session. And 4 o'clock, we are going to have the tea break and 4.30 we are gathering here again for the day's Dhamma talk. Thank you very much for the participation.